ඉතින් අපි විසුද්ධි මාර්ගයේ මුලපතන් පැහැදිලි කරගෙන ආපු පැහැදිලි කිරීමේදී අපි මේ දක්වා සාකච්ඡා කරගෙන ඇවිල්ලා තියෙනවා. මේ දක්වා අපි සාකච්ඡා කරන්න තියදුනා ශීල නිර්දේශය අවසන් කරලා ඒ වගේම දුතාංග නිර්දේශය අවසන් කරලා ඒ වගේම කම්මස්ථාන ගහන නිර්දේශය අපි සාකච්ඡා කරන්න යෙදුණා. ඒ අනුව අපිට අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පඨවි කෂණ නිර්දේශී පටන් මේ භාවනා මාර්ගය පැහැදිලි කරගන්නා පැහැදිලි කිරීමයි සිදු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි විසුද්ධි මාර්ග තෙල දේශනේ අපි ඇසුරු කරගත්තොත් විසුද්ධි මාර්ගයේ ග්‍රන්ථය පාළි විසුද්ධි මාර්ගය ඒ පාළි විසුද්ධි මාර්ගය අපි පසුගිය සතියේ බෙදා හදාගත්ත වැඩසටහන තිබුණා අපි පාළි විසුද්ධි මාර්ගය මම මේ දක්වලා තියෙන්නේ පාළි විසුද්ධි මාර්ගයේ හේවා විතරණ මුද්‍රණේ 88 වෙනි පිටුවේ තමයි පටවිකසින නිර්දේශය ආරම්භ කෙරෙන්නේ. ඒ අනුව මේ 88 වන පිටුවේ තියෙන පටවිකසින නිර්දේශය තමයි අපි සාකච්ඡා කරන්නේ. එතන එතන පටන් තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි බෙදාගෙන තියෙන වැඩසටහන මේ අපි මම හිතන්නේ හැමෝටම මේක ඇති කියලා හිතනවා. ඒ නිසා ඒ ඇසුරෙන් අපි සාකච්ඡා කරගෙන යන්නේ පටවි කෂණ නිර්දේශී පටන් තමයි අපි සාකච්ඡා කරන්නේ. ඒ අනුව විශේෂ මාර්ගයේ සඳහන් කරන්නේ දැන් මේ පටවි කෂණ නිර්දේශය ආරම්භ කරලා මෙන්න මේ ආකාරයෙන් ඉදානි යං උත්තං සමාධි භාවනාය අනනුරූපං විහාරං පහාය අනුරූපේ විහාරේ විහරන්තෝති එත්තපන කියලා මෙන්න මේ ආකාරයට තමයි අපිට සඳහන් කරන්නේ. ඒ අනුව මේ අපිට මුලදී භවනා මාර්ගයේ පැහැදිලි කරගෙන යන තැනදී පැහැදිලි කරන් තියෙනවා සඳහන් කරන් තියෙනවා සමාධි භාවනාය අනනුරූපම් විහාරම් පහය අනුරූපේ විහාරේ විහරන්තෝ යනාදි වශයෙන් අපිට පැහැදිලි කිරීමක් ආවා. ඒතර මෙන්න මෙතන මේ දැන් භාවනාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන යෝගාවචරයා විසින් මේ භාවනාව ආරම්භ කිරීමේදී කල යුතු මේ සමාධි භාවනාවට නුසුදුසු විහාර හැරපියා අනුරූපේ විහාරේ විහරන්ත සුදුසු විහාරයක වාසය කරමින් කියන කාරණේ මුලින්ම අපට පැහැදිලි කරනවා. ඒ අනුව අපට විස්තර කරනවා බුද්ධඝෝස ස්වාමීන් වහන්සේ එත්තපන යස්සතාව ආචරියේන සද්ධින් ඒක විහාරේ වසතු පහසු හෝති අනාදි වශයෙන් මේ භාවනා කරන යෝගාවචරයට සුදුසු වෙන විහාරය මොකක්ද නුසුදුසු වෙන විහාරය මොකක්ද කියලා පැහැදිලි කරනවා. ඉතින් මේ පැහැදිලි කිරීම තමයි අපි මේ වැඩසටහනේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මේ පටවිකසන නිර්දේශයට ආවහම පටවිකසන නිර්දේශයේ ප්‍රධාන මාතෘකා කිහිපයක් සාකච්ඡා කරනවා. ඒතර අපි ඉදිරි දින කිහිපයේ මේ වැඩසටහන ඔස්සේ සාකච්ඡාව යෙදෙන්නේ මෙන්න මේ කියන මාතෘකාව ඔස්සේ. භාවනාවකට නොසුදුසු විහාර මොනවද කියලා නොසුදුසු සේනාසන මොනවද කියලා කතා කරනවා. ඒ වගේම භාවනාවට සුදුසු සේනාසන මොනවද? ඒ වගේම භාවනාව පිළිබඳ තියෙන කුඩා පරිබෝධ මොනවද? ඊට පස්සේ භාවනාව ආරම්භ කරන ආකාරය පිළිබඳ භාවනා විධානය. ඊට පස්සේ භාවනාවට සප්පාය අසප්පාය ආවාස මොනවද කියන එක ගැන සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම තාමත් වැදගත් කොටස මේ දසවිධ අර්පණා කෞශල්‍ය කියන එක මේ යෝගාවචරයා ධානයක් උපදවන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ධානයක් උපදවන යෝගාවචරයට දැනගත යුතු මේ දසවිධ අර්පණා කෞශල්‍ය මොනවද? එතනින් එහාට ප්‍රථම ධාන, ဒုတိ ය ධාන, තතිය ධාන, චතුර්ථ ධාන, පංචම ධාන කියන මෙන්න මේ ධාන පහට ධාන පංචක ණය යටතේ ධාන පහ පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට දැන් සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි මම ආනාපාන සති භාවනාව කරන්නේ. ඒ නිසා මට පටවි කෂණය ගැන ඉගෙන ගන්න එක තේරුමක් නැහැ නේ කියලා. මම මෛත්‍රී භාවනාව කරනවා. ඒ නිසා මට පටවි කෂණය ගැන ඉගෙන ගන්න එක තේරුමක් නැහැ නේ කියලා කාටවත් හිතෙන්න පුළුවන්. හැබැයි මෙතනදී මේ විසුද්ධි මාර්ගයේ පටවි කෂණ නිර්දේශය කියන එක අපි අසුරු කරන එකේ තියෙන වැදගත්කම වෙන්නේ මෙතනදී එක්තරා විදිහකට පටවිකෂණයේ මුල් කරගත්තට මේ පටවිකෂණයේ මුල් කරගෙන භාවනාවට අදාළ పూర్ව විධිවිධාන විශාල ප්‍රමාණයක් සාකච්ඡා කරනවා. ඒ අනුව ඒකයි භාවනාවට සුදුසු වෙන්නේ නැති විහාරස්ථාන මොනවද සුදුසු වෙන විහාරස්ථාන මොනවද ඊට පස්සේ භාවනාවට තියෙන කුඩා පලිබෝධ මොනවද මේ ආදී සියල්ලම ඊට පස්සේ ධානයකට යන්නේ කොහොමද සිත ධානයකටපත් වෙනකොට මේ දසවිධ අර්පණා කෞශල්‍ය කියන්නේ මොනවද ප්‍රථම ධාන ဒုတိ ය ධාන ආදී මේ හැම සියල්ලක්ම සාකච්ඡා කරනවා. ඒතර මෙතනදී තමයි අපිට ඒ නිසා දැන් ආනාපාන සති භාවනාව කරන යෝගාවචරයෙක් වුණත් ආනාපාන සති භාවනාවේදී වුණත් කොහොමද ප්‍රථම ධානය උපදවන්නේ කොහොමද? ဒုတိ ය ධානය උපදවන්නේ කියන කාරණාව සාකච්ඡා කරන්නේ මෙන්න මේ පටවිකස නිර්දේශයේදී. ඒ නිසා මේ කොටස අපි හැමෝම විශේෂයෙන් අවධානයෙන් දැනගත යුතු කාරණයක් දැනගත යුතු කොටසක් බවට පත් වෙනවා සමාධි භාවනාව මස්තක ප්‍රාප්ත කරගන්න බලාපොරොත්තු වෙනා විශේෂයෙන්. ඒතර එතනදී දැන් මොකද සමහර වෙලාවට අපි අහනවා අපිට අහන්න ලැබෙනවා මේ භාවනාව පිළිබඳව යම් යම් විස්තර විවරණය කරන අය මේ ධ්‍යාන පිළිබඳ යම් වැරදි අදහස් ඉදිරිපත් කරනවා. ප්‍රථම අධ්‍යානයේ අදිෂ්ඨාන කරගෙන ඉන්නවා. ဒုတိ ය අධ්‍යානයේ අදිෂ්ඨාන කරගෙන ඉන්නවා. මේ විදිහට නොඑක් නොඑක් විදිහට සමහර කරුණාකාරණා පිළිබඳ ඊටාම අර අල්ප සැලකිල්ලක් දක්වලා කතා බහ කරන අවස්ථාවන් අපිට දක්නට ලැබෙනවා. ප්‍රථම අධ්‍යාන, ဒုတိ ය අධ්‍යාන ආදීදී නොඑක් නොඑක් වැරදි අදහස් පිළිබඳව සාකච්ඡා කරනවා. මේ නිසා යෝගාවචරයේ මේ භාවනාවක් කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් පැහැදිලිවම කොහොමද තමන්ගේ සිත තමන්ගේ චිත්තසංතානය ධානයකටපත් වෙන්නේ? ඒ ධානයෙන් ප්‍රථම ධානයෙන් ဒုတိ ය ධානය යන එතනින් තතිය ධානය චතුර්ථ ධානය යන මෙන්න මේ කාරණා පිළිබඳව අපි හරියට දැනගත යුතුයි. ඒ නිසා මේ පතවිකස නිර්දේශයේදී තමයි සාකච්ඡා කරන්නේ කොහොමද මේ කාරණා ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ කියන කාරණය. ඒ නිසා අපි මේ යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා මෙන්න මේ මාතෘකා සියල්ලම. ඒ අනුව ඒ අතරින් පළවෙනියෙන්ම අපි මේ විසුද්ධි මාර්ගයේ එන පිළිවෙලට ගත්තොත් අර මාතෘකා ස්ථානයේ මුලින්ම සඳහන් කරපු මුල්ම වාක්‍යය තමයි මේ තියෙන්නේ. සමාධි භාවනාය අනනුරූපම් විහාරම් පහය අනුරූපේ විහාරේ විහරන්තේන කියන මෙන්න මේ වාක්‍යය අරගෙන බුදුගෝසාචාර්යන් වහන්සේ මෙන්න මේ වාක්‍යය තුල අපට තියෙන මෙන්න මේ අනනුරූපං විහාරං කියන කාරණේ පැහැදිලි කරන මොනවද භාවනාවට නුසුදුසු වන විහාර මොනවද? ඒ වාගේම මොනවද භාවනාවට සුදුසු වන විහාර කියලා සාකච්ඡා කරනවා. ඒ නිසා අපි විශේෂයෙන්ම දැනගත යුතුයි එහෙමනම් යෝගාවචරයේට සුදුසු නොවන පරිසරය මොකද්ද? සුදුසු පරිසරය මොකද්ද කියලා. ඒ අනුව එතනදී ඒ පැහැදිලි කිරීම ආරම්භ කරන්නේ මෙන්න මේ ආකාරයෙන්. අපිට එතනදී කියනවා යක්ෂතාව ආචරියේන මෙන්න මේ වාක්‍ය අපි සාකච්ඡා කරන ඉන්නේ යක්ෂතාව ආචරියේන කියලා මෙන්න මෙතන ඉඳලා පැහැදිලි කරගෙන එනවා ආචරියේන සද්දින් ඒක විහාරේ වසන්තෝ පහසු හෝති යම් කිසි කෙනෙකුට ගුරුවරයාත් සමග එක විහාරයක වාසය කරන එක පහසුයි නම් තේන තත්ත්වේව කම්මත්තහනම් පරිශෝධයෙන් තේන වසිතබ්බං ඒ පුද්ගලයා එතනම කමඨහන පිරිසුදු කරගෙන වාසය කළ යුතුයි කියලා කියනවා ඒ අනුව ඒකයි පැහැදිලි කරන්නේ ආචාරයන් සමග එක විහාරේ වාසය කරන එක පහසුයි නම් කර්මස්ථානය පිරිසුදු කරගෙන ඒ විහාරයේම වාසය කරගන්නයි කියලා කියනවා. එතකොට දැන් භාවනා කමඨහනක් ලබා ගන්න ගුරුවරයා කවුද? ඒ ගුරුවරයාගේ ගුරුවරයාත් සමග විහාරස්ථානයේ වාසය කරන එක පහසුයි නම් ඒ බඳු අවස්ථාවකදී අපිට කියන්නේ ඒ ගුරුවරයාත් සමග වාසය කරන්න කියලා කියනවා. ඒ ගුරුවරයාත් සමග වාසය කරන්න කියලා කියනවා. එහෙම බැරි නම් එහෙම ගුරුවරයාත් සමග එකම සේනාසනයක වාසය කරන එක පහසු නැත්නම් ඒබඳු අවස්ථාවකදී අපිට කියනවා ගව්වක්. එහෙම නැත්නම් අඩ යොදුනක්. එහෙම නැත්නම් යොදුනක් පමණ දුරින් තියෙන යම්කිසි විහාරස්ථානයක් සේනාසනයක් සප්පායයි නම් ඒ සප්පායේ සේනාසනේ ඉන්න. ඒතර මෙතනදී සඳහන් කරන්නේ මේ ගව්ව අඩ යොදුන යොදුන කියන වචන ටික අපිට සඳහන් කරන්නේ එක්තරා විදිහකට මේ ආචාර්යන් වහන්සේට සමීපයේ ඉන්න කියන කාරණය. ආචාර්යන් වහන්සේගෙන් බොහෝ දුර ඉන්න සේනාසනයක වාසය කරනවට වඩා ටිකක් සමීප සේනාසනයක වාසය කරන එක සුදුසුයි කියන එකයි මෙතන කියන්නේ. ඒ කාරණේ අපිට තවදුරටත් පැහැදිලි කරලා මෙතන කර්මස්ථානය පිළිබඳව යම්කිසි සැකයක් ඇති වුණොත් යම්කිසි කමඨහන වඩන ආකාරය පිළිබඳ අමතක වීමක් වුණොත් ඉතින් උදෑසනම වත් පිළිවෙත් ආදී කරලා අතරමත් පින්ඩපාතයකුත් කරගෙන වළඳලා ඉතින් අර ගුරුවරයා ඉන්න තැනට ඉක්මනින් යන්න පුළුවන්. ගිහිල්ලා එදාම කමටහන අරගෙන කමටහන පිරිසුදු කරගෙන එදාම හෝ එහෙම නැත්නම් ඊට පහුවදා ආපහු තමන්ගේ වාසය කරන විහාරස්ථානයට ඇවිල්ලා භාවනාව කරන්න පුළුවන්. මෙන්න මේ නිසා ආචාර්යන් වහන්සේට ටිකක් සමීප සේනාසනයක ඉන්න පුළුවන් නම් ඒක යෝගාවචරයට වඩා සුදුසුයි කියලා කියනවා. එහෙම නැත් නැත්තම් ඒ සමීපේ අඩුමතරම යොදුනක පමණ දුරවත් Tamanට සුදුසු විහාරස්ථානයක් හොයාගන්න බැරි නම් එබඳු කෙනෙකුට අපිට කියනවා කර්මස්ථානයේ පිළිබඳව මේ ගැටලු ආදිය බොහෝම හොඳට අහලා විසඳගෙන සිහිය තියාගෙන Taman දුර තියෙන සේනාසනෙට ගියාට Taman නැහැ කියලා කියනවා. ඒ නිසා කමට අහන ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරලා හොඳට පිරිසිදු කරගන්න. හොඳට පිරිසිදු කරගෙන ගැටලු තියෙන දේවල් අහගන්න. ඒකට දින කීපයක් සමහර ලාවට ආචාර්යන් වහන්සේ ඉන්න විහාරස්ථානයේ වාසය කරලා සමහරට මාසයක් දෙකක් වෙන්න පුළුවන් වාසය කළා මේ කමඨහන පිළිබඳ මූලික අවබෝධය ඇති කරගන්න. ඇති කරගෙන ඊට පස්සේ Tamanට සුදුසු විහාරස්ථානයක දුර වුණත් කමන්නේ යන්න කියලා කියනවා. ඒ නිසා එබඳු භික්ෂුන් වහන්සේ කෙනෙකුට ඒ නිසා අපිට කියනවා දුර වුණත් කමක් නැහැ කියලා. ඒතකොට දැන් මේ තැනදී අපි අපේ ගිහි පින්නතුන් අවබෝධය ඇති කරගන්න ඕන කාරණේ තමයි අපිට භාවනාවක් කරන්න යම්කිසි අවවාද අනුශාසනා තෙන ගුරුවරයෙක් යම්කිසි භික්ෂුන් වහන්සේ කෙනෙක් ඉන්නවා නම් ඒ භික්ෂුන් වහන්සේ නිරන්තරයෙන් මුණ ගැහෙන්න පුළුවන් නම් ඒක තුළ භාවනාව කරන එක පහසුයි. හැබැයි එහෙම නිරන්තරයෙන් මුණ ගැහෙන්න බැරි නම් අපි අද sannivedanaye දියුණුයි ඒ නිසා යම් විදිහකට ගුරුවරයාත් සමග නිරන්තරයෙන් මේ කරුණු කාරණා පැහැදිලි කරගෙන භාවනාව කරන එක වැදගත්. එහෙම නැතුව Taman හුදෙක් Tamanට ගැළපෙන විදිහ Tamanට හිතෙන විදිහටම භාවනාව කරනවට වඩා සුදුසු වෙන්නේ Taman නිරන්තරයෙන්ම මේ යම් කිසි ගුරුවරයෙක්ගෙන් අවවාදන ශාස්ත්‍රන අරගෙන කරන භාවනාවක් තමයි ගැළපෙනවා කියලා තේරෙන්නේ. මේ නිසා ඉතින් ඒකයි කියන්නේ අපිට යොදුනක පමණ ළඟින්වත් සප්පාය විහාරයක් හොයාගන්න බැරි නම් ඒ බඳු කෙනෙකුට අපිට කියනවා කර්මස්ථානයේ පිළිබඳ ගැටලු ආදී පැහැදිලි කරගෙන දුර තියෙන විහාරස්ථානයකට උනත් ගියාකමක් නැහැ කියලා කියනවා. ඊට පස්සේ මෙතන අපිට භාවනාවට නුසුදුසු විහාරස්ථාන ටික පිළිබඳව දැන් සාකච්ඡා කරනවා. ඔන්න අපිට මේ අපි පැහැදිලි කරපු කරුණු කාරණා ටික තමයි මේ මුල පිටුවේ පැහැදිලි කරන්නේ. ඊට පස්සේ ඊළඟට සඳහන් කරනවා ඔන්න තත්ත අනනුරූපෝ නාම මෙන්න අනනුරූප විහාරස්ථානේ මොකද්ද කියන එක පැහැදිලි කරනවා අපිට කියනවා එතකොට මේ විශේෂ මාර්ග පාළිය බලා ගන්න පුළුවන් නම් තත්ත අනරූපෝ නාම අට්ඨාරසන්නං දෝසානං අඤ්‍යතරේන සමන්නාගතෝ මේ භාවනාවට සුදුසු නොවන විහාරස්ථානය කියන්නේ මොකක්ද අටලස් දෝෂයන්ගෙන් සමන්නාගත යම්කිසි විහාරස්ථානයක් තමයි භාවනාවට සුදුසු නොවන විහාරස්ථානය කියන්නේ. එහෙනම් මොනවද ඒ 18 දෝෂයන්? දෝෂ 18ක් තියෙන විහාරස්ථාන තියෙන්න පුළුවන්. ඒක පැහැදිලි කරනවා මහන්තං න මහත්තං න වත්තං ජින්නත්තං පන්තත්තං සොණ්ඩින් පන්නං පුප්පං යනාදී වශයෙන් මෙන්න මේ ඡේදයේ මේ කොටසේ පැහැදිලි කරනවා මේ භාවනාවට සුදුසු නොවන විහාරස්ථාන තියෙන්නේ කොහෙද කියන කාරණේ. ඉතින් මේ සුදුසු නොවන විහාරස්ථාන ටික අපි මේ විදිහට දක්වලා තියෙනවා. ඒ නිසා අටලොස් දෝෂ අතරින් එක දෝෂයක් හරි තියෙනවා නම් යම් විහාරස්ථානයක ඒ විහාරස්ථානය සුදුසු නෑ කියලා කියනවා. ඒ නිසා මෙතන තියෙන විහාරස්ථාන ටික අපි නම් වශයෙන් ගත්තොත් මහා විහාර කියන ඒවා මහන්තං කියලා කිව්වේ මහා විහාරස්ථාන. ඒ වගේම අභිනව විහාරස්ථාන, මහා විහාරස්ථාන කියලා කියන්නේ ටිකක් භික්ෂුන් වහන්සේලා වැඩි පිරිසක් ඉන්න තැන්. අවිනව විහාරස්ථාන කියලා කියන අලුතෙන් හදාගෙන යන විහාරස්ථාන ආදිය ඒ වාගේම දි รา පත් වෙච්ච විහාරස්ථාන මහා මාර්ග ආසන්නයේ තියෙන විහාරස්ථාන පැන් කිමි ඒ කියන්නේ එක්තරා විදිහකට ගල් වලවල් පැන් කිමි කියලා කියන්නේ ගල් වලවල් තියෙන විහාරස්ථාන මේ පිළිබඳව අපි ඉදිරියේ පැහැදිලි කරනවා වතුර තියෙන ගල් වලවල් තියෙන විහාරස්ථාන ඒ වගේම යම් යම් පලා වර්ග තියෙන විහාරස්ථාන සහ මල් වර්ග තියෙන විහාරස්ථාන ගෙඩි අඹ ගෙඩි කොස් ගෙඩි ආදී මේ ඵල වර්ග බොහෝවක් තියෙන විහාරස්ථාන ඒ වාගේම බොහෝ දෙනෙක් සම්භාවනාවට ප්‍රාර්ථනා කරන සම්භාවනාවට පාත්‍ර කරන විහාරස්ථාන තියෙනවා සම්භාවනාවෙන් යුතුව මේ විහාරස්ථානවල රහතන් වහන්සේලා වැඩ වාසය කරනවා ඇති කියලා හිතන තත්ත්වේ විහාරස්ථාන තියෙනවා ඒවට තමයි මේ බොහෝ දෙනු පතන විහාරස්ථාන කියලා කියන්නේ ඒ වගේම නගරාශ්‍රිත විහාරස්ථාන දැව ගස් තියෙන මිනිස්සුන්ට ගස් හපාගෙන යන්න පුළුවන් මට්ටමේ විශාල ගස් ආදිය තියෙන විහාරස්ථාන ඒ වගේම යම් යම් කෙත් ආශ්‍රිත විහාරස්ථාන විෂභාග පුද්ගලයන් තියෙන ඉන්න විහාරස්ථාන ඒ වගේම සමුද්‍ර තීර ආදී ඇසුරු කරපු විහාරස්ථාන ප්‍රත්‍යන්ත ජනපදයන් වල තියෙන විහාරස්ථාන රාජ්‍ය සීමාවන් ඇසුරු කරගත්ත විහාරස්ථාන ඒ වගේම Tamanට සප්පාය නොවන විහාරස්ථාන සහ කල්යාණ මිත්‍රයන් වහන්සේලා සොයාගත නිතිහාස්ථාන. මෙන්න මේ කියන දෝෂ 18ක් පිළිබඳව සාකච්ඡා කරනවා. ඒතර මෙන්න මේ දෝෂ 18 සහිත විහාරස්ථානයක් භාවනාවට ඒ තරම් සුදුසු වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට දැන් මේ දෝෂ බැලුවහම සමහර වෙලාවට මේ දෝෂ යමක් අද තියෙන්න පුළුවන්. හැබැයි ඒක දෝෂයක් නොවෙන්න පුළුවන්. එතකොට ඒ නිසා විහාරස්ථානයේ මහා විහාරයක් උණු පමණින් ඒ විහාරයේ භාවනාවට සුදුසු නැහැ කියලා කියන්නේ නැහැ. ඒතර එතන මහා විහාරයේ තියෙන මහා විහාර දෝෂයේ යුත්තනම් තමයි ඒක අපි මහා විහාරයක් විදිහට දෝෂ සහිත විහාරයක් කියලා සලකන්න ඕනේ. ඉතින් මේ නිසා අපි දැනගත යුතුයි සාකච්ඡා කළ යුතුයි මොනවද මේ විදිහට මේ නුසුදුසු විහාරස්ථාන මොනවද මේ ඒ ඒ විහාරස්ථානවල තියෙන දෝෂ කියන එක. ඉතින් අපිට බුදුගොස් ස්වාමින් වහන්සේ මේ එකිනෙක විහාරස්ථාන පිළිබඳව අපිට සඳහන් කරනවා මේ මේ විහාරස්ථානවල තියෙන නොඑක් නොඑක් දෝෂ මොනවද කියන එක පැහැදිලි කරනවා. ඒ යනවා අපිට පටන් ගන්නවා ආරම්භ කරනවා කස්මා. ඒ කවර හේින්ද කියලා ආරම්භ කරනවා කස්මා මහා විහාරේතාව බහූ නානා ඡන්දාසන්නි පතಂತಿ තේ අඤ්ඤමඤ්ඤම් පටිවිරුද්ධත්තාය වත්තන්න කරුන්ති බෝධිඅංගනාදීනි අසම්මත්තාණයේ හොಂತಿ අනුපත්තහා පිටං පානීයම් පරිභෝජනීයම් තත්‍රායන් ගෝචරගාමි කියලා මෙන්න මේ විදිහට අපිට අපිට සඳහන් කරනවා මෙන්න මෙතෙන්ට එනකන් මේ මහා විහාරස්ථානයක තියෙන දෝෂ පිළිබඳව සඳහන් කරනවා. ඒ අනුව අපිට මෙන්න මෙතෙන්ට එනකන් මේ මහා විහාරයේ තියෙන දෝෂ පිළිබඳව සඳහන් කරන මහා විහාරේතාව කියන තැන ඉඳලා මෙන්න මේ තැනට එනකන් අපිට මහා විහාරයේ තියෙන දොස් පිළිබඳව අපිට බුදුගොසාචාර්යන් වහන්සේ සඳහන් කරනවා. මේ දොස් තියෙන මහා විහාරය අපට සුදුසු නෑ කියලා කියන්නේ. ඒතර මේ දොස් ටික මොනවද? අපි මේ සඳහන් කරලා තියෙන්නේ ඒ ටිකයි මහා විහාරයක නොඑක් නොඑක් අදහස් කියන භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් ඉන්න පුළුවන්. සා නොඑක් නොඑක් අදහස් තියෙන භික්ෂුන් වහන්සේලා බොහෝ පිරිසක් ඉන්නවා නම් ඒ බොහෝ භික්ෂුන් වහන්සේලා නිතර රැස් වෙනවා නම් ඒක තුළ භාවනා කරන භික්ෂුන් වහන්සේ කෙනෙකුට බාධා ඇති වෙන්න පුළුවන්. එතකොට බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිසක් ඉන්න තැනකදී දැන් බොහෝ භික්ෂුන් වහන්සේලා කිව්වහම අද වර්තමානයේ සමහර වෙලාවට මහා විහාර කියලා කියවට බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිසක් නැහැ වෙන්න පුළුවන්. දැන් අතීතයේ ගත්තහම දැන් මහා විහාරය අනුරාධපුර මහා විහාරය ගත්තාම භික්ෂුන් වහන්සේලා 3-4000 වැඩ වාසය කරා. එතකොට අබේගිරියේ භික්ෂුන් වහන්සේලා 5000ක් වැඩ වාසය කරා. ඒතර ඒ දැන් රුහුණේ සිතුල්පව වාගේ විහාරස්ථානවල රුහුණේ භික්ෂුන් වහන්සේලා 12000ක් පමණ වාසය කරා කියලා කියනවා. ඒතර මේ වාගේ විශාල භික්ෂුන් වහන්සේලා පිරිසක් ඉන්න තැනක් තමයි මේ මහා විහාර කියලා කියන්නේ. දැන් අද සමහර වෙලාවට නමට අපි මහා විහාර කියලා තිබ්බට නමට කියන මහා විහාරයේ ඉන්නේ සමහරලාට භික්ෂුන් වහන්සේලා 4-5 දෙනා වෙන්න පුළුවන්. උපරිම සමහරලාට භික්ෂුන් වහන්සේලා 15 දිනක් 20 දිනක් ඉඳී. එතකොට සමහර කලාතුරකින් විහාරස්ථානයක භාවනා කරන භාවනා මධ්‍යස්ථානයක සමහරවල භික්ෂුන් වහන්සේලා 100ක් 150ක් ඉන්න තැනක් ඒ වාගේ තැන් එකක් දෙකක් වාගේ ලංකාවේ ඇති. ඒ හැරෙන්න නැහැ. නමුත් දැන් අපි ගත්තොත් සමහර දැන් තායිලන්තේ එහෙම නැත්නම් කාම්බෝජේ බුරුම වාගේ විහාරස්ථානවල මහා විහාරයක් කියම් සමහර වෙලාවට දැන් බුරුමේ එහෙම සමහර මහා විහාරස්ථානවල පරියත් මධ්‍යස්ථානවල භික්ෂුන් වහන්සේලා 1500 2000 වැඩ වාසය කරන විහාරස්ථාන තියෙනවා. එතකොට සමහර වෙලාවට ඒ වාගේ මහා විහාරස්ථාන කාම්බෝජ තායිලන්ත වගේ රටවල සමහර භික්ෂුන් වහන්සේලා 100ක් 150ක් ඉන්නවා වෙන්න පුළුවන්. ඒතර ඒ බඳු තැනක් අපත් මහා විහාරයක් කියලා කියන්න පුළුවන්. එහෙම නැතුව භික්ෂුන් වහන්සේලා 10 15 දිනක් ඉන්න තැනක් මහා විහාරයක් කියලා නම තිබුණට මේ කියන මහා විහාර දෝෂය එතන නැති වෙන්න පුළුවන්. එතකොට එතන තියෙන දෝෂේ මොකක්ද? අන්‍යෝන්‍යයන් හා විරුද්ධ වීමෙන් දැන් මේ භික්ෂුන් වහන්සලා ඉන්නවා එක්කෙනෙක් අනෙත් එක්කනාට නැතුව ටිකක් හලහා කරගන්න අය. ඒක නිසා තම තමන්ගේ වත්පිළිවෙත් ටික කරන්නේ හරියට. දැන් මම අනෙක් කෙනත් එක තරහ නිසා හෝ සිතමනාපයක් ඇති කරලා මම මගේ වත්පිළිවෙත කරන්නේ. දැන් එහෙම කරන්නේ නැති වුනහම මේ භාවනා කරන භික්ෂුන් වහන්සේ දැන් පින්ඩ පාත යන ලෑස්ති වෙනවා. පින්න පාත යන ලෑස්ති වුණොත් උන්වහන්සේ දකිනවා ආ වතක් තියෙනවා අමදල නැත්තනක් තියෙනවා පැන් එලවල නැහැ. එතකොට එහෙමනම් උන්වහන්සේට සිද්ධ වෙනවා මේ ටික කරන්න. එහෙම කරේ නැත්නම් උන්වහන්සේට වත්ත ભેද දුක්කටයක් සිද්ධ වෙනවා. ඒ නිසා ඔන්න ඉතින් උන්වහන්සේ පින්න පාතයක් කරගෙන ඇවිල්ලා භාවනාවක් කරන්න කියලා බලාපොරොත්තු වෙන්නේ. දැන් වත් පිළිවෙත් කරලා නැහැ. ඉතින් උන්වහන්සේට සිද්ධ වෙනවා කෙලවරක ඉඳලා වත් පිළිවෙත් කරන්න. වත් පිළිවෙත් ඉවර කරනකොට ඔන්න දහවල් වෙනවා. දහවල් වුණාම පින්න පාති ගියම සමහර ලාවට හරියට දාන ටික ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ කොහොම හරි දාන්තයක් අරගෙන වෙල්ලවල දාහනේ වළඳලා ඉවරලා ටිකක් විවේක ගන්න කියලා භාවනාව කරන්න ඉඳ ගන්නකොට ඔන්න සාමනීර භික්ෂු සාමනීර භික්ෂුන් වහන්සේලා එහෙම නැත්නම් තරුණ භික්ෂුන් වහන්සේලා තින් කෑක උගස් ගහනවා. ඉතින් කෑක උගහීමෙන් බාධා ඇති වෙනවා. ඒ නිසා තමයි භාවනාව කරගන්න බෑ. ඉතින් මෙන්න මේ විදිහට මහා විහාරයක දෝෂ තියෙන්න පුළුවන්. ඒතර මේ වාගේ දෝෂ තියෙනවා නම් ඒ භික්ෂුන් වහන්සේට තමන්ගේ භාවනාව කරගන්න එක කරදරයක්, බාධකයක්. ඒ නිසා ඒ බඳු තැනක ඉඳගෙන තමන්ට භාවනාව කරන්න බැරි වෙන්න පුළුවන්. ඒ නිසා කියනවා අන්න ඒ බඳු තැනක් අතහැරලා තමන්ගේ භාවනාවට සුදුසුනා තෝරගන්න ඕනේ. හැබැයි ඉතින් මහා විහාරයක් වුණත් භික්ෂුන් වහන්සේලා වත් පිළිවෙත් ටික කරනවා නම් එතකොට දැන් මෙතනදි කියන්නේ නෑ භාවනා කරන භික්ෂුන් වහන්සේ සියල්ලෙන් සියල්ල වත් පිළිවෙත් නොකළ යුතුයි කියලා. භාවනා කරන භික්ෂුන් වහන්සේත් වත් පිළිවෙත් කරන්න ඕනේ. හැබැයි භාවනා කරන භික්ෂුන් වහන්සේ වත් පිළිවෙත් කියලා සමස්ත මහා විහාරයේ තියෙන සියලු වත් පිළිවෙත් කරනු ගත්තොත් උන්වහන්සේට භාවනා කරන්න බැරි වෙනවා. නිසා තමන්ට දවසකට තමන්ට ගැළපෙන ප්‍රමාණයක වතක් පිළිවෙතක් සුදුසු පරිදි තියෙන ඒබඳු මහා විහාරයක අනෙක් වත් පිළිවෙත් ටික පිළිවෙලට අනෙක් භික්ෂුන් වහන්සේලා කරන ඉතින් වෙනත් බාධක ආදී නැති විහාරස්ථානයක් තියෙනවා. ඒක මහා විහාරයක් වුණත් භාවනාවට සුදුසුයි කියලයි සඳහන් කරන්නේ. ඒතර මෙන්න මේ විදිහට මහා විහාරය භාවනාවට මහා විහාරයක භාවනාව පිළිබඳ යම් යම් දොස් තියෙන්න පුළුවන් කියලා කියනවා. ඊළඟ කාරණය තමයි අභිනව විහාර කියන එක. ඒ කියන්නේ මේ සමහර විහාරස්ථාන තන අලුතින් හදාගෙන යනවා. ඒතර අලුතින් හදාගෙන යන විහාරස්ථාන තියෙන දේ තමයි යම් යම් හදන දේවල්, හදන කඩන දේවල් වැඩි. දැන් විහාරස්ථානයේ චෛත්‍ය හදනවා, බෝමලුව හදනවා, එහෙම නැත්නම් දාන ශාලාව හදනවා, භාවනා ශාලාව හදනවා, කුටි හදනවා. ඒතර මෙන්න මේ නව කර්ම බොහෝසෙයින් සිද්ධ වෙන විහාරස්ථානයක් නම් එහෙම තැනක් භාවනා කරන යෝගියෙකුට සුදුසු නොවෙන්න පුළුවන්. ඉතින් ඒ පිළිබඳව භාවනා කරන යෝගියා කල්පනා කරනකොට මම මෙතන හිටියොත් එහෙ මටත් සිද්ධ වෙනවා නිරන්තරයෙන් මේ දානශාලාව හදන තැනට ගිහිල්ලා උදව් කරන්න වෙනවා චෛත්‍ය හදන තැනට ගිහිල්ලා උදව් කරන්න වෙනවා බොමලුව හදන තැනට ගිහිල්ලා උදව් කරන්න වෙනවා. ඒතර මේක භික්ෂුන් වහන්සේලා විසින් කළ යුතු දෙයක්. භික්ෂුන් වහන්සේලා ඒවා නොකළ යුත්තේ නෑ. භික්ෂුන් වහන්සේලා කළ යුතුයි ඒවා. හැබැයි දැන් භාවනා කරන යෝගියෙක් බලාපොරොත්තු වෙන තමන්ගේ කමටහන දියුණු කරගන්න නම් ඒ කමටහන දියුණු කරගන්න බලාපොරොත්තු වෙන යෝගියට මේ වැඩ කටයුතු වල නිරන්තරයෙන් යෙදෙනකොට ඒක බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔහු උන්වහන්සේ Taman මේ විදිහට භාවනා කරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ අභිනවයෙන් හදාගෙන යන විහාරස්ථානයක භාවනා කරන්න සූදානම් වෙන්නේ සුදුසු නැහැ. එතනින් හදලා ඉවර වෙච්ච වැඩ කටයුතු අඩු නව කර්ම අඩු විහාරස්ථානයක් හොයාගෙන යන්නේ සුදුසුයි. ඉතින් මේ නව කර්ම තියෙන විහාරස්ථානයක ඉන්නකොට ඒ වගේ යෙදෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ යෙදුන් නැත්නම් අනික් අය නුගුණ කියනවා. හැබැයි යම් කිසි විදිහකට අනිත් අය කරන ඔබ වහන්සේ ඉතින් භාවනාවක් කරන නිසා මේ වටාවේ නැති වුණාට කමන්නේ ඔබ වහන්සේ සුවසේ භාවනා කරගන්න අපි මේ නව කර්ම ටික කරනවා කියලා ඒ බඳු අභිනව විහාරස්ථානයක උනත් වාසය කරාට කමක් නැහැ කියලා කියනවා. ඒ වගේම තමයි දි รา පත් වෙච්ච විහාර ජින්න සේනාසන කියලා කියනවා. ජීර්ණ වෙච්ච දි รา පත් සේනාසන තියෙනවා. දි รา පත් සේනාසන වල වාසය කරද්දී කියනවා මේ ජින්න විහාරේ පණ කියලා කියන්නේ එකයි ජින්න විහාරයේ පන බහුම් පටිජග්ගිතබ්බං හෝති. බොහෝ දේවල් පිළිදෙගුම් කරන්න සිද්ධ වෙනවා. දැන් අන්තමසෝ අත්තනෝ සේනාසන මත්තම්පි අපටි ජග්ගන්තං උජ්ජහයන්ති. අඩුම තරමේ Taman වාසය කරන සේනාසනේ උනත් යටත් පිරිසෙන් Taman වාසය කරන සේනාසනේ උනත් අපි පිළිදෙගුම් කරගන්න ඕනේ. ඒ කියන්නේ ඒක අලුත් වැඩියා කරගන්න ඕනේ යම් විදිහකට වාසය කරන. දැන් දි รา පත් වෙච්ච බොහෝම ගරා වැටිච්ච විහාරස්ථානයක ඉන්නකොට දැන් Taman ඉන්න කුටිය දි รา පත් වෙලා නම් වැස්ස කාලට තෙමෙනවා නම් උදේට මේක Taman හදාගන්න නැතුව ප්‍රතිසංස්කරණය කරගන්න නැතුව මෙතන ඉන්නකොට අනිත් භික්ෂුන් වහන්සේලා වෙලා දොස් කියන මේ Taman ඉන්න කුටියවත් හදාගන්න නැද්ද කියලා. ඒක භික්ෂුන් වහන්සේ කෙනෙකුට ඇත්තට එහෙම කිරීමේ වගකීමකුත් තියෙනවා. දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් තමන් ඉන්න කුටිය තෙමෙනවා නම් ඒක එහෙම තෙමි තෙමි තියෙද්දි බලාගෙන ඉන්න එක සුදුසු නෑ. සාංගික සේනාසනය නම් ඒක ප්‍රතිසංස්කරණය කරගෙන තමයි වාසය කරන්න ඕනේ. ඒ හැබැයි දැන් භාවනා කරන භික්ෂුන් වහන්සේට මේවා කර කර ඉඳී හිටියොත් තමන්ගේ කමටහන පිරෙහින්න පුළුවන්. ඒ නිසා මේවා කරන්න ගත්තාම කමටහන පිරෙන නිසා විරාපත්‍ය විහාරස්ථානවලත් වාසය කරන්නේ නැතුව එහෙම නොවන තැනක් හොයාගෙන යන එක භාවනා කරන යෝගියෙකුට සුදුසුයි කියන එකයි මෙතනදී කියවෙන්නේ. ඒතර මෙතනදී කියන්නේ දැන් මේ වාගේ තැන් භික්ෂුන් වහන්සේලාට වාසය කරන්න සුදුසු නෑ කියලා නෙමෙයි. භික්ෂුන් වහන්සේලාට වාසය කරන්න සුදුසුයි. දැන් භික්ෂුන් වහන්සේලා භාවනාව විතරක් නෙමෙයිනේ කරන්න ඕනේ. දැන් භාවනා කමටහනක් අරගෙන මේ අකණ්ඩව භාවනාවකට යමුනේ භික්ෂුන් වහන්සේ. Tamanගේ උපසම්පදාවෙන් වස් පහක් යනකම් ගුරුවරයෙක් කරත හික්මිලා ඊට පස්සේ Taman මේ භාවනා කමටහන් ටික දැනගෙන ඉගෙනගෙන ඊට පස්සේ තමයි මේ කියන භාවනාවට යොමු වෙන්නේ. එහෙම නැතුව දැන් ගුරුවරයෙක් යටතේ හික්මෙමින් ධර්ම විනය ඉගෙන ගනිමින් ඉන්න කාලයේදී මේ වාගේ අවස්ථා ස්ථානයක මහා විහාරයක එහෙම නැත්නම් දි รา පත් විහාරයක අභිනව විහාරයක වාසය කරන එක ඒකේ වැරද්දක් නැහැ. මොකද Tamanට ඉගෙන ගන්න දේවල් තියෙනවා. Taman ධර්මීනේ හික්මෙන්න ඕනේ. ගුරුවරයෙක් යටතේ යම් හැදෑරීමක් කරන්න තියෙනවා. නිසා එහෙම භික්ෂුන් වහන්සේ කෙනෙකුට නෙමෙයි මේ කියන්නේ. Tamanගේ ජීවිත පරිත්‍යාගයෙන් දැන් අපි Taman ඉගෙනගත යුතු දේවල් ඉගෙනගෙන ඉවරයි. ඒ නිසා Tamanගේ දැන් උපසම්පදායෙන් වස් පහක් පිරීලා ඉවරයි. ඊට පස්සේ Taman භාවනා කමටහන ඉගෙනගෙන ඉවරයි. දැන් අපි Taman සියල්ල අතහැරලා අකණ්ඩව භාවනා කරන්න බලාපොරොත්තු වෙනවා නම් අන්න ඒ බඳු කෙනෙක් මේ වාගේ විහාරස්ථානවල දොස් සහිත නිසා ඉන්න සුදුසු නැහැ කියන එකයි කියන්නේ. ඊළඟ විහාරස්ථානයේ පිළිබඳව අපි සඳහන් කරන්නේ මහා මාර්ග ආසන්නයේ තියෙන විහාරස්ථාන. ඒක තමයි මේ කියන්නේ. පන්ත නිශ්චිත විහාරස්ථාන කියලා කියන්නේ. ඒ කියන්නේ පන්ත නිශ්චිතේ කියලා කියන්නේ එකයි. පන්ත කියලා කියන්නේ මහා මාර්ගවල. එතකොට පන්තේ කියලා කියන්නේ මාර්ගයට, මහා පත විහාරය කියලා කියන්නේ ඉතින් මහා මාර්ගයක් තියෙන විහාරස්ථානයකදී තියෙන දෝෂ මොනවද? තියෙන බාධා මොනවද කියන එකයි පැහැදිලි කරන්නේ. එතනදි කියනවා මොනවද මහා මාර්ග ආසන්නේ විහාරයක් තියෙනවා නම් ඒ මාර්ගයේ ආසන්නේ විහාරයට නිරන්තරයෙන් ආගන්තුක භික්ෂුන් වහන්සේලා එනවා. ඒතර දබල් රෑ දෙකම නිරන්තරයෙන් ආගන්තුක භික්ෂුන් වහන්සේලා එනම යනවා. ඒතරේ ආගන්තුක භික්ෂුන් වහන්සේලාට Tamanට වත් පිළිවෙත් ආදී කරන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ සමහර ලාවට විකාලයේ සුදුසු නොවන තැන් කාලයේ වුණත් ආගන්තුක භික්ෂුන් වහන්සේලා ආවහම Tamanට වඩා වැඩි හිටී නම් ආගන්තුකයි නම් Tamanගේ සේනාසන Taman දීලා Tamanට සිද්ධ වෙනවා ගහක් මුලට යන්න. එහෙම නැත්නම් ගල් පොත්ත කොටට ගිහිල්ලා රෑ වාසය කරන්න සිද්ධ වෙනවා. මොකද අර ආගන්තුක කෙනාට Tamanට විහාරස්ථානය දෙන්න වෙනවා. ඉතින් සමහර ලාවට අද එහෙම වෙනවා කියලා හිතාගෙන හා හොඳයි කමන්නේ අද දුන්නා. අද මං ගල් පොත්තක් උඩ රැය ඉන්නා. හෙට ඉඳලා භාවනා කරන්නම් කියලා නේකොට හෙටත් තව කවුරු හරි එන්නේ. මේ නිසා මහා මාර්ග ආසන්නයේ තියෙන විහාරස්ථානයේ ආගන්තුක වික්ෂුන් වහන්සේලාගෙන් බාධා පැමිණෙන නිසා නිරන්තරයෙන්ම භාවනා කරන යෝගියාට මේක බාධාකාරී වෙන්න පුළුවන්. ඒ නිසා කියනවා අඛණ්ඩව භාවනාවක් කරන්න බලාපොරොත්තු වෙන කෙනා ඒබඳු විහාරස්ථාන අතහැරලා යන්නේ සුදුසු කියලා කියනවා. හැබැයි ඉතින් ආගන්තුක සම්බාධ නැත්නම් මහා මාර්ග ආසන්නයේ තියෙන විහාරස්ථානයක් වුණත් ගැටලුවක් නැහැ කියලා කියනවා. කවුරුත් එන්නේ නැත්නම් මහා මාර්ග ආසන්නයේ තිබුණට ඒ විහාරස්ථානය වාසය කරාට කමන්නේ කියලා කියනවා. ඊළඟ තමයි පැන් කිමි තියෙන විහාරස්ථාන. අපි කිව්වා පැන් කිමි කියලා කියන්නේ ගල් පුපුණු කියලා, ගල් වලවල්. එතකොට සමහර විහාරස්ථානවල තියෙනවා මහජනතාව රැස් වෙන ගල්වලවල තියෙන. එහෙම නැතුව දැන් විහාරස්ථානික ගල්වලක් තිබු පමණින් ඒක භවනා කරන්න සුදුසු නැහැ කියලා නෙමෙයි කියන්නේ. සමහර වෙලාවට මහජනයා රැස් වෙන මහජනයා පැම් පහසු වෙන්න එහෙම නැත්නම් තමන්ගේ නාන්න කරන්න නැත්නම් රෙදි හොද ගන්න එන මෙහෙම තැන් කියන්න පුළුවන්. එහෙමත් නැත්නම් භික්ෂුන් වහන්සේලා තමන්ගේ මේ වාගේ වැඩකටයුතු සඳහා භාවිතා කරන බැහැර භික්ෂුන් වහන්සේලා පවා භාවිත කරන තැන් පොකුණු තියෙන්න පුළුවන්. ඒ බඳු තැන් තියෙනවා නම් අන්න ඒකත් භාවනා කරන භික්ෂුන් වහන්සේ කෙනෙකුට බාධාකාරී වෙන්න පුළුවන් කියනවා. එතකොට හේතුව තමයි ඒ බඳු තැන්වලට මේ මහ ජනතාව රැස් වෙන්න පුළුවන් තමන්ගේ මේ පෑන් අවශ්‍යතා සඳහා. ඒ වගේම තමයි සමහර වෙලාවට මේ රාජ කුල ළඟින් ඇසුරු කරන භික්ෂුන් වහන්සේලාගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා අතමැසි භික්ෂුන් වහන්සේලා මේ සිවුරු පඬු ගහ ගන්න තමන්ගේ ගුරු හාමුදුරුවෝගේ සිවුරු පඬු ගහන ආචාර්යන් වහන්සේගේ සිවුරු ටික පඬු ගහන ආදී අපේ මේ විහාරස්ථානට එන්න පුළුවන් මේ පෑන් පකුණු තියෙන ගල් පකුණු තියෙන විහාරස්ථානට එන්න පුළුවන් ඉතින් ඒගොල්ලෝ උන්වහන්සේලා ඇවිල්ලා ඉවරලා අපෙන් තමයි අහන්නේ කොහෙද මේ පාඬු ටුකුණු උතර ගන්න තියෙන දර කොහෙද තියෙන්නේ පාඬු උරු කොහෙද තියෙන්නේ මේවා හැම වෙලාවෙම අහනවා. ඒත් අහනකොට ඒවා අපි කිව්වේ නැත්නම් ඒ අය අපිත් එක්ක අමනාප වෙනවා. ඒ නිසා අපි පිළිබඳව හොයලා බලන්න ඕනේ. අවශ්‍ය දේවල් හොයලා දෙන්න ඕනේ. ඉතින් මේ වාගේ දේවල් නිසා මේ පෑන් ප්‍රකෘතින විහාරස්ථාන සුදුසු නැහැ කියලා කියන ඉතින් අද වර්තමානයේ ගත්තහම එහෙම විහාරස්ථාන අපිට දක්නට ලැබෙනවා අඩුයි. ඒ නිසා මේ වෙනත් විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලා මේ සිවුරු පඳු ගහ ගන්න ආදියට අපේ විහාරස්ථානවලට එන තැන් අපට අද වර්තමානයේ දක්නට ලැබෙනවා අඩුයි බොහොම. ඒ නිසා මේ පැන් කිමි සහිත විහාරස්ථාන කියලා කියන ඒවා අද වර්තමානයේ අපිට ඒ තරම්ම දක්නට ලැබෙන්නේ නැහැ. ඉතින් ඒවයි මෙතන කියන්නේ සොණ්ඩි කියලා කියන්නේ මේ පැන් කිමි වලට පාලියෙන් කියන නම. ඒකයි සොණ්ඩි නාම කියලා පැහැදිලි කරන්නේ. මේ සොණ්ඩි තියෙන විහාරස්ථානත් ඒ නිසා වික්ෂුන් වහන්සේට සුදුසු නෑ කියලා කියන භාවනාවට හැබැයි අද වර්තමානයේ ඒවා වර්තමානයේ දක්නට ලැබෙන අඩුයි. ඊට පස්සේ කියනවා නානාවිදං සාකපන්නං හෝති කියලා ඊට පස්සේ මේ යම් යම් පත්‍ර ආදී කොළ පත්‍ර ආදී තියෙන විහාරස්ථාන ගැන සඳහන් කරනවා. පලාපත් සහිත විහාරස්ථාන, පලාකොළ තියෙන විහාරස්ථාන. ඉතින් සමහර විහාරස්ථාන තියෙන්න පුළුවන් සේනාසන ඒ වගේ තියෙන මේ මැල්ලුමට පලා ආදී කඩා ගන්න සුදුසු පලා තියෙන විහාරස්ථාන. ඉතින් එහෙම විහාරස්ථාන වලට ගමේ ඉන්න ගෑනු කට්ටිය කාන්තාවෝ එනවා පලා නෙලන්න. ඉතින් මේ පලා නෙලන්න එන එක භික්ෂුන් වහන්සේට බාධාකාරී. දැන් පලා නෙලන කාන්තාවන් ඇවිල්ලා සමහර වෙලාවට ගී කියමින් පලා නෙලනවලු. එතකොට ඒ විසභාග ශබ්ද ඝට්ටණය නිසා කර්මස්ථානයේ භාවනාව භික්ෂුන් වහන්සේගේ බින්දෙන්න පුළුවන්. ඒ බින්දිලා උන්වහන්සේට තමන්ගේ භාවනාවට තියෙන බාධා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ බඳු විහාරස්ථාන සුදුසු නෑ කියනවා. ඒ වගේම මල් සහිත විහාරස්ථානවලත් කට්ටිය මල් නෙලන් දෙන්න පුළුවන්. එතකොට ඒ බඳු විහාරස්ථාන සුදුසු නෑ කියලා කියනවා. ඉතින් මේවා වර්තමානයේ සමහර වෙලාවට මෙහෙම තැන් නෑ වෙන්න පුළුවන්. ඒ නිසා මේ කියන සමහර කරුණු කාරණා වර්තමානයේට ගැලපෙන්නේ නෑ වෙන්න පුළුවන්. අපි ඒක ගලපලා ගන්න ඕන වර්තමානයේ කොහොමද පවතින්නේ කියලා. ඒතර ගිහි පුද්ගලයන්ට උනත් මේ බඳු තැන්වලදී කියවෙන්නේ හැම වෙලාවකම බොහෝ දෙනෙක් යම් යම් අවශ්‍යතා සඳහා එන තනක් නම් තමන්ගේ භාවනාවට එතන සුදුසු නෑ වෙන්න පුළුවන් කියන එකයි. නිසා බොහෝ දෙනෙක් තමන්ගේ අවශ්‍යතා සඳහා එන්නේ නැති තැනක් තමයි භාවනාවට අපි තෝරගන්න එක වඩාත් ගැලපෙන්නේ. ඊළඟට තියෙන්නේ ඵලාඵල තියෙන විහාරස්ථාන. ඵල කියලා කියන්නේ යම් යම් ගෙඩි જાති. ඉතින් යම් අඹ ගෙඩි වෙන්න පුළුවන්, කොස් ගෙඩි වෙන්න පුළුවන්. මේ වාගේ නොයෙක් නොයෙක් ගෙඩි තියෙන විහාරස්ථාන තියෙනවා නම්, මේ ගෙඩි කඩා ගන්න ගෙඩි කැමැති අය ඇවිල්ලා ඉතින් භික්ෂුන් වහන්සේලාගේ මේවා ඉල්ලනවා. ඉල්ලුවාම භික්ෂුන් වහන්සේලා මේවා දුන්නේ නැත්නම් ඒ අය කිපෙනවා. සමහරලාට බලහත්කාරයෙන් හරි අරගන්නවා. ඉතින් බලහත්කාරයෙන් එහෙම ඇවිල්ලා ඉවරලා විහාරස්ථානයේ තියෙන අඹගහේ අඹගෙඩි ටික කඩා ගන්නකොට භික්ෂුන් වහන්සේ ඒක දැකලා මොකද මෙහෙම ඇයි මෙහෙම කරන්න කියලා අහුවාම ඒ අය භික්ෂුන් වහන්සේට බැනවදිනවා. සමහර වෙලාවට ඒ අය යම් යම් කුමන්ත්‍රණ කරලා භික්ෂුන් වහන්සේලා මේ විහාරස්ථානවලින් එළියට පන්නලා දාන්න වැඩ කටයුතු කරනවා Tamanගේ මේ ගෙඩි කඩා ගැනීමට බාධාකාරී නිසා. මේ නිසා මෙන්න මේ වාගේ බාධක ඇති වෙන්න පුළුවන් යම් යම් ගෙඩි තියෙන විහාරස්ථාන ඇසුරු කරගෙන ඉන්නකොට. භාවනා කරන භික්ෂුන් වහන්සේට මේකත් යම් බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා උන්වහන්සේට කියනවා "එබඳු විහාරස්ථානක් සොයා ගන්න එක සුදුසු නෑ" කියලා. ඒක තමයි මේ කියන්නේ. යත්ත නානාවිදං අම්බ ජම්බු පනසාදී පලං හෝති. ඒ නිසා අම්බ දඹ කොස් ආදී gedhi තියෙන විහාරස්ථාන නම් ඒ බඳු gedhi තියෙන විහාරස්ථානත් භාවනා කරන භික්ෂුන් වහන්සේලාට බාධාකාරී වෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. ඉතින් ඒ වාගේම තමයි ඊළඟට කියනවා පන්තනීය සේනාසන කියන කොටස් ඊළඟට අපිට සඳහන් කරන මෙන්න මේ පන්තනීය සේනාසන කියනවා. ඒ කියන්නේ බොහෝ දෙනෙක් සම්භාවනාවට ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙන විහාරස්ථාන. ඒවට කියනවා ඥාන ප්‍රාර්ථනීය විහාරස්ථාන කියලා තමයි මේ සන්නාදී සඳහන් කරන්නේ. ඉතින් බොහෝ දෙනෙක් සම්භාවනාවට පාත්‍ර කරන විහාරස්ථාන තියෙනවා. ඉතින් අපිට මෙතන මේ විසුද්ධි මාර්ගයේ ඊ타ත්ම වැදගත් තැනක් මෙතන අපේ අතීතයේ තියෙන විහාරස්ථාන පිළිබඳ සඳහන් කරපු තැනක්. ඒ අපිට සඳහන් කරනවා ලේන සම්මතයේ දක්ඛිනාගිරි. මේ දක්ඛිනාගිරි කියලා කියන එක නම් අපිට ටීකාවේ සඳහන් කරන මේක මගධ දේශයේ තියෙන දක්ඛිනාගිරිය තමයි මෙතන කියන්නේ කියලා. එනිසා ඒක අපි දන්නේ නැහැ. හත්ති කුච්චි විහාරය. හත්ති කුච්චි විහාරය කියලා කියන්නේ මේ ගල්ගමුව අනුරාධපුර අතර අර ගිරිබාව ආදී ප්‍රදේශ කරනකොට මේ සිරිසංග බෝසතන් දුන් තැන කියලා විහාරස්ථානයක් තියෙනවා. යම් ලෙන් විහාරයක්. අන්න ඒකට කියනවා හත්ති කුච්චි විහාරය කියලා. ඒතර මෙන්න මේ හත්තිකුච්ච විහාරය ඉස්සර මිනිස්සු බොහෝ රහතන් වහන්සලා ඉන්න තැනක් කියලා සලකපු තැනක් ලු. ඉතින් චේතියගිරිය චේතියගිරි කියලා කියන්නේ මිහින්තලය. ඒ වගේම චිත්තල පබ්බත කියන්නේ සිතුල් පව්ව. ඉතින් මෙන්න මේ වාගේ විහාරස්ථාන. ඉතින් මේ වාගේ තැන් කියන මිනිස්සු වෙනවලු බොහෝ වෙලාවට මේවා වැඳ පුදා ගන්න. ඉතින් මිනිස්සු හිතනවා මෙතන රහතන් වහන්සලා ඉන්නවා කියලා. මෙවැනි විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා කියලා හිතාගෙන ඒ අය වැඳ පුදා ගන්න භික්ෂුන් වහන්සේලා මිනිස්සු බොහෝ ප්‍රමාණයක් නිරන්තරයෙන් එනවලු. ඉතින් එහෙම මිනිසුන් බොහෝ ප්‍රමාණයක් නිරන්තරයෙන් එනකොට යෝගි භික්ෂුන් වහන්සේලාට ඒක සප්පාය වෙන්නේ නැහැ කියලා කියනවා. පහසුවක් නැහැ කියලා කියනවා. ඒ නිසා එබඳු තැන් අපේ භික්ෂුවක් තමන්ගේ භාවනා කරන භික්ෂුන් වහන්සේ තමන්ගේ භාවනාව සඳහා එබඳු තැනක් තෝරගන්නවා නම් ඒ තෝරගන්න භික්ෂුන් වහන්සේගේ භාවනාවටත් බාධාකාරී වෙන්න පුළුවන් කියලා කියනවා. හැබැයි ඉතින් සමහර වෙලාවට ඒ බඳු තැන් භික්ෂුන් වහන්සේලාට සප්පාය වෙන්න පුළුවන්. ඇයි මේ මේ තැන්වල බොහෝ රහතන් වහන්සේලා හිටපු තැන්. ඉතින් ඒ රහතන් වහන්සේලා හිටපු නිසා රහතන් වහන්සේලාගේ ඇසුර තිබුණු තැන් නිසා ඒ තැන්වල සමහර වෙලාවට සම්මිය දෘෂ්ටික දෙවි දේවතාවුන් වැඩි පිරිසක් ඉන්න පුළුවන්. ඒ අයගේ අනුග්‍රහය ලැබෙන්න පුළුවන් භාවනාවට. මේ වාගේ නොඑක් නොඑක් හේතු නිසා කියනවා සමහර වෙලාවට භික්ෂුන් වහන්සේ කෙනෙකුට මෙබඳු තැනක් භාවනාවට සප්පාය වෙන්න පුළුවන්. දැන් අද නම් අපි දන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට දැන් අද සිතුල් පවුවට ගියොත් අද සිතුල් පවුව කියලා කියන එක ඉස්සර අතීතයේ තිබුණු සිතුල් පවුවට වඩා වෙනස්. ඒතර සමහර වෙලාවට ඒ තැන්වල අලුතෙන් විහාරස්ථාන හදාගෙන මහා හඬින් සමහර වෙලාවට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන මේ ආධාර උපකාර ඉල්ලමින් කරන දේවල් නිසා භික්ෂුන් වහන්සේ කෙනෙකුට ගිහිල්ලා භාවනා කරන සුදුසු පරිසරයක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒබඳු තන සමහර වෙලාවට අදසප්පාය නැති වෙන්න පුළුවන්. හැබැයි නමුත් ඒ උනත් සමහර වෙලාවට දැන් සිතුල් පව් එහෙම කන්ද උඩට යනකොට තියෙන නොඑක් ගල්ලෙන් තියෙන පුරාණ ගල්ලෙන් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ගල්ලෙනක් සමහර වෙලාවට භාවනාවට සප්පාය වෙන්න පුළුවන්. දන්නේ නැහැ. පුරා විද්‍යා ආදී ස්ථානවලින් නොඑක් නොඑක් බාධා බාධක පැමිණෙයිද නැද්ද දන්නේ නැහැ. එහෙම නැති වුණොත් සමහර වෙලාවට ඒ බඳු තැන සුදුසු වෙන්න පුළුවන් භාවනාවට. ඉතින් අන්න එහෙම සුදුසුයි නම් එහෙම සප්පායවක් තියෙනවා නම් Tamanට කියනවා දහවල් වෙනත් තැනක ඉඳලා රාත්‍රියේ ගිහිලා වාසය කරාට කමන්නේ කියනවා. දවල් තමයි මිනිස්සු වෙන්නේ, බලන් දෙන්නේ, හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. ඒසත් දවල්ට මෙතන භාවනා කරන්න නැතුව ගිහිල්ලා කැලෑවක හරි, රුක්මුලක හරි කොහේ හරි තැනක දවල් භාවනා කරනවා. ඊට පස්සේ රාත්‍රිය වෙලා මෙතන වාසය කරනවා. ඒතර රාත්‍රිය වෙලා වාසය කිරීම තුළින් තමන්ගේ රාත්‍රී භාවනාව සමෘද්ධවත් වෙන්න පුළුවන්. යන්නේ නිසා මේ වාගේ ජනයා බොහෝ සෙයින් ගැවසෙන බොහෝ සෙයින් මිනිස්සු ඇවිල්ලා වන්දනාමාන කරන්න එන විහාරස්ථානය Tamanට සප්පායයි කියලා තේරෙනවා භාවනාවට දවල් එතන ඉන්නේ නැතුව රාත්‍රියට විතරක් කර එතන වාසය කරනවා නම් හොඳයි කියලා කියනවා ඊළඟට නගරාශ්‍රිත විහාරස්ථාන. නගරාශ්‍රිත විහාරස්ථාන කියලා කියන්නේ මේ නගරබද ස්ථාන ඇසුරු කරගත් විහාරස්ථාන තියෙනවා නම් ඒ වගේ සමහර වෙලාවට මේ විෂභාග අරමුණු වැඩි. ඉතින් විෂභාග අරමුණු වැඩි වෙලා විෂභාග අරමුණු වැඩි වීම නිසා සමහර ලාට වික්ෂුන් වහන්සේගේ භාවනාවට ඒකෙන් බාධාවක් ඇති වෙන්න පුළුවන්. භාවනාවට බාධා ඇති වෙලා විෂභාග කියන මෙතනින් කියන්නේ වික්ෂුන් වහන්සේ කෙනෙකුට සමහර ලාවට කාන්තාවන් ආදී වැඩිපුර ගැවසෙන තැනක් නම් විෂභාගයි. ඉතින් මේ කුම්භදාශී කියලා කියන්නේ මේ කලගිරි අරගෙන පෑන් සඳහා ආදී යන කාන්තාවන් ඉන්නවනම් ඒ අය සමහර ලාවට මේ කලෙත් අරගෙන නටනටා යනවා දකින්න භික්ෂුන් වහන්සේලා. නගරාශිත මේ වගේ දේවල් අතීතයේ තිබිලා තියෙනවා. ඒතර ඒවා භික්ෂුන් වහන්සේලා නිරන්තරයෙන් පේන තැනක් නම් ඒක තුල භික්ෂුන් වහන්සේගේ භාවනාවට බාධාවක් ඇති වෙන්න පුළුවන්. සමහර ලාවට භික්ෂුන් වහන්සේ මාර්ගයේ ගමන් කරනකොට මේ වාගේ අය නගරාශ්‍රිත අය සමහර ලාවට එච්චර ගරු සත්කාර නැතුව මාර්ගාදී ඉඩ දෙන්නේ නැතුව ඉන්න පුළුවන්. නගරයේ ඉන්න බල බලපුලුවන්කාර මිනිස්සු ඇවිල්ලා විහාරස්ථානයේ මැද්දේ Tamanගේ යම් යම් කටයුතු සඳහා යොදා ගන්න පුළුවන්. ඒකට මේ වාගේ දේවල් තියෙනකොට භාවනා කරන වික්ෂුණාස් කෙනෙකුට බාධාකාරී. ඒ නිසා කියනවා නගරාශ්‍රිත විහාරස්ථානත් සුදුසු නැහැ කියලා කියනවා. ඒ වගේම තමයි තැව තියෙන විහාරස්ථාන. ඉතින් සමහර විහාරස්ථාන තියෙනවා ගස් තියෙන ඒවා. ඉතින් ඒ වාගේ තැන් එකයි කියන්නේ මේ දබ්බූප කරන රුක්කා දාරු සම්නිශ්ශේපන කියලා කියන්නේ ඒකයි. ඒතර දැව ආදී බොහෝ තියෙන විහාරස්ථාන තියෙනවා නම් ඒ බඳු තැනකුත් භික්ෂුන් වහන්සේට සුදුසු නෑ කියලා කියනවා. දැන් අද නම් මේක ප්‍රායෝගික නොවෙන්න පුළුවන්. අද ගස් තිබුණාට එහෙම ගස් කපාගෙන යන මිනිස්සු ඉන්නේ නැහැ සහ විහාරස්ථානවල තියෙන ගස් කපන්න කපන එක කපන එක සුදුසු නෑ කියන එක මිනිස්සු පිළිගන්න පුළුවන්. හැබැයි ඒ නමුත් අද උනත් තියෙන්න පුළුවන් සමහර වෙලාවට යම් යම් රක්ෂිත ඇසුරු කරගත්ත විහාරස්ථාන තියෙන. දැන් රක්ෂිතයට යාබදව ඒ රක්ෂිතයේත් එක්ක කුටිසෙනසු නිදි කරගෙන භික්ෂුන් වහන්සේලා බොහෝම රක්ෂිතයත් ආරක්ෂා කරන වාසය කරනවා. මිනිස්සු වෙනවා මේ රක්ෂිතයේ තියෙන ගස් වලින් කපාගෙන යන්න. ඒතර අර විහාරස්ථානයේ කිට්ටුවෙන් තියෙන ගස් කපනවා. ගස් කපන උට අන්න ඒ බඳු තැන්වලදී භික්ෂුන් වහන්සේට ටික බාධාකාරී වෙන්න පුළුවන්. අර පලා නිලන්ද කාන්තාවන් ඇවිල්ලා භික්ෂුන් වහන්සේට බාධා වෙනවා වාගේ. එහෙම නැත්නම් ගෙඩි කඩා ගන්න ආපු මිනිස්සුන්ගෙන් භික්ෂුන් වහන්සේට බාධා වෙනවා වාගේ. මේ ගස් කපන් දෙන මිනිස්සුන්ගෙනුත් භික්ෂුන් වහන්සේට බාධා වෙන්න පුළුවන් කියලා කියනවා. ඉතින් මිනිස්සු ඇවිල්ලා ඉවරලා මේ විහාරස්ථානයේ තියෙන මේ රක්ෂිතයේ ගහක් කපලා අපි ඒ වගේ ගෙවල් හදාගමු කියලා මිනිස්සු වෙලා ගස් කපනකොට භික්ෂුන් වහන්සේලා මේක දකිනවා. දකිනකොට භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා කියනවා ඕක කරන්න එපා කියලා සුදුසු නෑ කියලා. එහෙම කිව්වහම භික්ෂුන් වහන්සේලා බැනවදිනවා. එහෙම නැත්නම් තමන්ගේ මේ රහස් දවජාවාරම් ආදී කරගන්න බැරි නිසා මේ භික්ෂුන් වහන්සේ මෙතනින් පන්නලා දාන්න යම් යම් උපක්‍රම කරනවා. මේ වාගේ දේවල් වර්තමානයේ තියෙන්න බැරිකමක් නැහැ. දුර දැව විතරක් නෙවෙයි සමහර වෙලාවට මේ වාගේ යම් යම් ජාවාරම් සඳහා භාවිතා කරන්න පුළුවන් භූමි ප්‍රදේශයන් ඇසුරු කරගෙන විහාරස්ථාන තියෙනකොට ඒ බඳු තැන්වලදී භික්ෂුන් වහන්සේලාට බාධාකාරී වෙන ප්ලස් මහරලාවට කැලේ මිනිස්සු දඩයම් කරනවා. දැන් විහාරස්ථානයේ ආශ්‍රිත රක්ෂිතයක් තියෙනවා. මේ රක්ෂිතේ වන සංරක්ෂණයෙන් එහෙම නැත්නම් වනජීවියකින් දඩයම් කරන එක තහනම් කරලා තියෙනවා. හැබැයි මිනිස්සු දඩයම් කරනවා. ඒතර භික්ෂුන් වහන්සේලා ඉන්නකොට මේ දඩේමට බාධාකාරී නම් මිනිස්සු ඇවිල්ලා භික්ෂුන් වහන්සේලා පන්නලා දාන්න හදන මොනවා හරි කරලා. එහෙම නැත්නම් සමහර ලාවට විහාරස්ථාන භූමියේ මේ රක්ෂිතයේ කඳම් බැඳීම් ආදී කරනවා. ඒතකොට භික්ෂුන් වහන්සේලා බාධාකාරී. ඒතකොට භික්ෂුන් වහන්සේලා ඒවා කරන්න එපා කියලා කිව්වහම අන්න භික්ෂුන් වහන්සේලා බාධා කරනවා. මෙන්න මේ විදිහට නොඑක් නොඑක් බාධක සහිත විහාරස්ථාන තියෙනවා නම් භාවනා කරන යෝගියෙක් ඒ බඳු විහාරස්ථාන මගහරිනවා නම් හොඳයි කියන එකයි සඳහන් කරන්නේ. ඊළඟ කාරණේ තමයි මේ කියන්නේ කෙත් නිශ්චිත කරගත්ත කෙත් ඇසුරු කරගත්ත විහාරස්ථාන. ඒ කියන්නේ සමහර වෙලාවට සේනාසනේ වටේටම විහාරස්ථානයේ වටේටම කුඹුරු තියෙනවා. ඒ කුඹුරු තිබ්බහම මිනිස්සු ඇවිල්ලා සමහර වෙලාවට මේ කුඹුරු වල ගොයම් පා ගන්න විහාරස්ථානයේ කමතක් හදා ගන්නවා. නැත්නම් එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීන් අපි මේ විහාරස්ථානයේ භූමියේ පිටපැත්තේ කමතක් හදා ගන්න කියලා. භික්ෂුන් වහන්සේ මේකට විරුද්ධ වුණාම අන භික්ෂුන් වහන්සේට කරදර කරනවා. ඒතර අද වර්තමානයේ නම් ටිකක් දැන් මේ කමත්ත හදාගෙන ගොයම් පාගන එක ආදී ප්‍රායෝගිකව සිදුවන අඩුයි. නමුත් විහාරස්ථානයේ වටේට දැන් කුඹරත් වෙනකොට අද නොඑක් නොඑක් යන්ත්‍ර සූත්‍ර දාලා මේ වගේ මේ ගෝයන් කැපීම්, කොළපෑගීම් ආදී කරනකොට ඒ දේවල් වල ශබ්ද ආදී වික්ෂුණන්සට බාධාකාරී වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සමහර වෙලාවට සමහර විහාරස්ථානවල කුඹුරු තියෙනවා. ඒකත් බාධා බාධාවක් කියලා සඳහන් කරනවා. කුඹුරු තියෙන විහාරස්ථානවල කරන්නේ මොකද? ඒ කුඹුරු රකින්න සමහර වෙලාවට වික්ෂුන් වහන්සලා ආරාමික පවුල් වෙන් කරගෙන තියෙනවා. මේ පවුල තමයි අපි මේ කුඹුරු බලාගන්නේ කියලා. උතරන්න භික්ෂුන් වහන්සේලාගේ විහාරස්ථානයේ කුඹුරු බලා ගන්න වෙනමම පවුලකට බාර දීලා තියෙනකොට ඒ පවුලේ මිනිස්සු යම් වැරද්දක් කරොත් ඒක භික්ෂුන් වහන්සේගේ වැරද්දක් විදිහට මිනිස්සු දකිනවා. ඒ නිසා භික්ෂුන් වහන්සේට ඇවිල්ලා ඒකට චෝදනා කරනවා. ඒකයි සමහර වෙලාවට මේ ආරාමික තමන්ගේ කුඹුර බලා ගන්න ආරාමික අයගේ ඉන්න ගවයන් මිනිස්සුන්ගේ භෝග කෑවා කියලා ඒ ගවය බැඳගෙන ඇවිල්ලා භික්ෂුන් වහන්සේලට කියනවා ඔබ වහන්සේලාගේ මේ ආරාමික මෙන්න මේ වාගේ දේවල් කරා. ඉතින් ඒවට අපිට වන්දි ගෙවන්න කියලා. ඒත් භික්ෂුන් වහන්සේට ඒවට සමහරලාවට රාජරාජ මහා මාත්‍යාදීන් මුණ ගැහෙන්න යන්න සිද්ධ වෙනවා. ඉතින් අද වර්තමානයේ නම් මේ පොලිසිය ආදී තැන් වලට යන්න සිද්ධ වෙනවා. ඒතර මේ වාගේ දේවල් හින්දා භික්ෂුන් වහන්සේලාගේ මේ විහාරස්ථාන ඇසුරු කරගෙන කුඹුරු තියෙනකොට ඒකත් භික්ෂුන් වහන්සේලාට බාධාවක් කියන භාවනාවට. ඒ වගේම තමයි විෂභාග පුද්ගලයන් ඉන්න විහාරස්ථාන තියෙනවා නම් ඒ විෂභාග පුද්ගලයන් ඉන්න විහාරස්ථාන වලත් බාධාකාරී වෙන්න පුළුවන් කියලා කියනවා. එතකොට විෂභාග පුද්ගලයන් කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලා එකිනෙකා වෛරී භික්ෂුන් වහන්සේලා ඉන්න විහාරස්ථාන. එතකොට එකිනෙකා කලහ කරගන්නවා. ඒ අය කලහ කරගන්නකොට භික්ෂුන් වහන්සේලා ගිහිලා කලහ කරන්න එපා කියලා කිව්වහම අන්න මේ භික්ෂුන් වහන්සේට කරදර කරනවා. අපි මේ මේ භික්ෂුව ආපු තැන ඉඳලා තමයි අපිට මේක වාසය කරන්න හැකියාවක් නැති කියලා අර මේ කලහයට බාධා කරන කලහයේ වළක්වන්න බලාපොරොත්තු වෙන භික්ෂුන් වහන්සේට කරදර ඇති කරනවා. එතකොට ඒ වාගේ කරදර ඇති වෙන නිසා යම් විහාරස්ථානයක විෂභාග පුද්ගලයන් ඉන්නව නම් කලහ ආදී ඇති වෙනවන නිරන්තරයෙන් භාවනා කරන භික්ෂුන් වහන්සේට ඒකත් සප්පාය නැහැ කියලා කියනවා. ඒ වගේම සමුද්‍ර තීරය ඇසුරු කරපු විහාරස්ථාන. ඉතින් සමුද්‍ර තීර කියලා කියන එකේදී සඳහන් කරන මේ උදක පට්ටන ඒ වගේම තල පට්ටන කියලා වචන දෙකක් අපිට මෙතන සඳහන් කරනවා. උදක පට්ටන, තල පට්ටන කියලා. අපිට විසුද්ධි මාර්ගයේ බුදුගෝසාචාර්යයන් වහන්සේ මේක පැහැදිලි කරන්නේ මෙන්න මෙතන යෝපි උදක පට්ටණං වා තල පට්ටණං වා නිශ්චිතං කියන තැන. එතකොට යම් කෙනෙක් මේ උදක පට්ටන එහෙම නැත්නම් තල පට්ටන අසුරු කරන තියෙනවා. මොකද්ද මේ පට්ටන කියලා කියන්නේ? පට්ටන කියන්නේ සිංහල වචනේ ඊට පටුන කියලා කියන්නේ. එතකොට මේකට එක්තරා විදිහකට මේ උදක පට්ටණය කියන එක මුහුදේ තියෙන පටුන. ඒ කියන්නේ වරායක් වාගේ තනක්. ඒකයි අපිට විසුද්ධි මාර්ග ටීකාවෙ මේක පැහැදිලි කරනවා. සමුද්ද සාමුද්దిక නදී නිසිතං උදකපටනං. සමුද්‍රය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමුද්‍රයේ මේ කලපු ආදී අසුරු කරගත් තැනක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගඟකින් ඈතර වෙන තැනක් වෙන්න පුළුවන්. මේ වාගේ පටුණක්, තොටුපළක් ඈතර වෙන තැනක් තමයි මේ කියන්නේ. පටුණක් කියන්නේ තොටුපළක්. එතකොට මේ වාගේ තොටුපළකින් දැන් මුහුදෙන් ඇවිල්ලා නැව් ගොඩ බහින තැනක් තොටුපළක් තියෙනවා නම් එහෙම නැත්නම් ගඟකින් මිනිස්සු ගොඩ බහින තැනක් තොටුපළක් තියෙනවා නම් එතන රාජපුරුෂයෝ ඉඳගෙන එතන මිනිස්සුන්ගෙන් අයබදු ආදී අය කරනවා. ඒකට විහාරස්ථානයක් එතන තියෙනවා නම් ඒ විහාරස්ථානයේ මේ රාජපුරුෂ ආදීන්ගෙන් කරදර ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ අය ඇවිල්ලා කියනවා දැන් මේ තැන් වලට මිනිස්සු නිතර රැස් වෙනවා. දැන් තොටුපළක් කියලා කියන්නේ ගඟකින් ඔරු ආදී ඇවිල්ලා ගොඩ බහින තැනක්. එහෙම නැත්නම් මොහොතකින් නැව් ආදී ඇවිල්ලා ගොඩ බහින තැනක්. එතකොට එතන මිනිස්සු නිතරම එනවා. ඒ නිතරම එන මිනිස්සු යන්නේ ළඟ තියෙන විහාරස්ථානට. එතන තමයි ගිහිල්ලා කියන අනේ අපිට අද රැය මෙතන ඉන්න දෙන්න. අපිට අද පොඩ්ඩක් මෙතන මේ නතර වෙන්න දෙන්න කියලා මේ වාගේ දේවල් ඉල්ලීම් කරන විහාරස්ථානෙ. තුරන්න එහෙම තැන් ඇවිල්ලා ඉවර වෙලා මිනිස්සු නොයෙක් නොයෙක් දේවල් ඉල්ලනකොට නොයෙක් නොයෙක් දේවල් බලාපොරොත්තු වෙනකොට ඒ දේවල් නොදුන්නොත් අන්න ඒ නොදෙන වික්ෂුන් වහන්සේලා කෙරෙහි උරණ වෙන්න පුළුවන්. අන්න ඒ නිසා කියනවා මේ සමුද්‍ර තීර ආදී අසුරු කරගත් විහාරස්ථාන වලට නම් ඒවා සුදුසු නෑ කියලා. ඉතින් මේ ගොඩ පටුන් එහෙම නැත්නම් තල පට්ටන කියලා කියන්නේ මොනවද? මහා නගරාණං ආයත් ద్వාර බුහතං අටවින් මුඛාදි නිශ්චිතං කියලා අපිට ටීකාවේ සඳහන් කරනවා. ඒ කියන්නේ මේ සමහර මහා නගර වල රජ්ජුරුවන්ගේ අයබදු අය කරන තැන් තියෙන්න පුළුවන් කැලයකින් වනාන්තරයකින් මේ මාර්ගයක් එළියට එනකොට වනාන්තරයේ හරහා කාන්තාරයක් හරහා මාර්ගයක් එනකොට ඒ වනාන්තරයෙන් ගොඩ මේ නගරයට ඇතුළු වෙන තැන නගරයට ඇතුළු වෙන තැන රජ්ජුරුව රාජපුරුෂ තේල් තියෙනවා මේ කැලේ ඉඳලා එළියට එන කරත්ත වලින් යාන වාහන වලින් මිනිස්සුන්ගෙන් බදු අය කරත් කියලා. ඒතරන්න එතනත් මිනිස් රැස් වෙන තැනක් බවට පත් වෙනවා. ඒක තමයි මේ තලපට්ටන කියලා කියන්නේ. ඒ බඳු තැන්වලත් මිනිස්සු රැස් වෙනවා. ඒ රැස් වෙන මිනිස්සු විහාරස්ථානයට තමයි යන්නේ තමන්ගේ නොයෙක් නොයෙක් අවශ්‍යතා සඳහා. ඒතර තමන්ගේ නොයෙක් නොයෙක් අවස්ථාවල විහාරස්ථානට කියලා භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා අර්ථය කොහෙද මේක කොහෙද කියලා මේ ඇහිම තුළ භික්ෂුන් වහන්සේලාට බාධා භාවනාවට බාධා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ බඳු විහාරස්ථානත් භාවනාවට සුදුසු නැහැ කියලා කියනවා. ඊළඟට ප්‍රත්‍යන්ත ප්‍රදේශවල තියෙන විහාරස්ථානවල මේ ත්‍රිවිධ රත්නයේ කිරී පැහැදීමක් තියෙන මිනිසු නැති නිසා ඒ බඳු තැනත් හොඳ නැහැ කියලා කියනවා. රාජ්‍ය සීමාවල තියෙන විහාරස්ථානත් සුදුසු නැහැ කියලා කියනවා. ඉතින් රාජ්‍ය සීමාවල කියන්නේ රාජ්‍ය සීමා දෙකක මැද්දේ තියෙන විහාරස්ථානය. එහෙම නැත්නම් රාජ්‍ය සීමාවක් ඉවර වෙන තැන වෙනත් රාජ්‍ය සීමාවකට කිට්ටුව විහාරස්ථානයක් තියලා දෙනවා. ඒ බඳු තැනක එතකොට මේ රජ්ජුරුව සමහර වෙලාවට සැදැහැවත් නැත්නම් අර සීමාවේ තියෙන රජ්ජුරුව ඇවිල්ලා කියනවා මේ මගේ මේ මේ භික්ෂුන් වහන්සේලා මගේ සීමාවේ හිටියට මම බලාපොරොත්තු වෙන දෙයට ඉන්නේ නැහැ කියලා මගේ වශඟේ ඉන්නේ නැහැ කියලා පහර දෙනවා. යම් යම් කරදර කරනවා. එහෙම නැත්නම් අනික් පැත්ත රජුරුවොත් අනිත් පැත්ත රජුරුවොත් මේ විදිහට නොයෙක් නොයෙක් කරදර ඇති කරන්න පුළුවන් භික්ෂුන් වහන්සේලාට. ඒ නිසා ඒබඳු විහාරස්ථානත් භාවනාවට සුදුසු නෑ කියලා කියනවා. සමහර වෙලාවට මේ මාගේ සීමාව කියන භික්ෂුන් වහන්සේ මේ දෙපැත්තම ඇසුරු කරගෙන ඉන්නකොට දෙපැත්තම ඇසුරු කරගෙන රජ්ජුරුව දෙපිරිසම ඇසුරු කරගන්නකොට එක රජ කෙනෙක් හිටන්න පුළුවන් අනිත් රාජ්‍යයට යන්න නිසා මෙයා චරපුරුෂයෙක් කියලා. ඒ චරපුරුෂයෙක් කියලා හිතලා කරදර ඇති කරන්නත් පුළුවන් කියලා කියනවා. ඒ නිසා රාජ්‍ය සීමාවල තියෙන විහාරස්ථානත් භවනාට සුදුසු නැහැ කියලා කියනවා. ඊළඟ කාරණේ තමයි සප්පාය නැති විහාරස්ථාන කියලා. ඉතින් සප්පාය නැති කියලා කියන්නේ විෂභාග අරමුණු ආදී තියෙන විහාරස්ථාන කියන ඒවා. එහෙමත් නැත්නම් අමනුෂ්‍යයන් අධිග්‍රහිත කරගත් විහාරස්ථාන තමයි සප්පාය නොවන විහාරස්ථාන කියන්නේ. මේ පිළිබඳව නිදර්ශනයක් අපිට දක්වනවා විසුද්ධි මාර්ගයේ. අසප්පායතා කියන මෙන්න මේක අදාළව අපට විසභාග රූපාදී ආරම්මන සමෝසරණේන වා අමනුෂ්‍ය පරිග්‍රහිතාය වා අසප්පායතා කියලා තත්ත්වයන් වත්තු කියලා ඔන්න අපිට උදාහරණයක් දක්වනවා. ඒකෝ කියලා තේරෝ අරඤ්ඤේ වසති කියලා. මෙන්න මේ කියන උදාහරණය ඔන්න අපිට දක්වනවා. ඒ උදාහරණ තමයි මේ දක්වලා තියෙන්නේ. ඒක තෙරුන් වහන්සේ කෙනෙක් ආරණ්‍යයක වාසය කරනවලු. මේ ආරණ්‍ය සේනාසනයක වාසය කරනකොට දවසක් යක්ෂණියක් ඇවිල්ලා මේ විහාරස්ථානයේ ඒ භික්ෂුන් වහන්සේගේ කුටියේ ඉස්සරහ දොර ගීයක් තියෙනවා. භික්ෂුන් වහන්සේ කුටියෙන් එළියට එනවා. කුටියෙන් එළියට ඇවිල්ලා වෙරලා නික්මිලා මේ පන්සල කියන වචනේ මම මෙතන දාලා තියෙන අපේ ශාන්නාදී තියෙන වචනය පන්සල කියලා කියන්නේ පන්නශාලා කියන පාලි වචනේ. පන්නශාලා කියන්නේ කොලාතු සෙවිලි කරපු කුටිය කියලා කියන එක. ඉතින් අද වර්තමානයේ පන්සල කියන වචනේ ව්‍යවහාරයේ යම් වෙනසක් දෙනවා. දැන් පන්සල කියලා කියන්නේ නිසා මේ කොලාතු සෙවිලි කරපු කුටිය කියලා කියන එක තමයි පන්සල කියන වචනේ තේරුම. ඒ නිසා මේ කුටියේ ඔන්න දොරකඩ ඉඳගෙන මේ යක්ෂණී ගීයක් ගායනා කරනවා. වික්ෂුන් වහන්සේ කුටියෙන් එළියට එනවා. එළියට ඇවිල්ලා කරලා දොරටුව ළඟට එනකොට යක්ෂණිය එතන නැතුව සක්මන ගාවට ගිහිල්ලා ගීතේ ගායනා කරනවා. ඒ ගමන වික්ෂුන් වහන්සේ ඈත ගීතේ ඇහෙනවා කියලා සක්මන ගාවට යනවා. සක්මන ගාවට ගියාම එතන බඹ 100ක් විතර එහා පැත්තේ තියෙන ප්‍රපාතයක් තියෙනවා. ඒ ප්‍රපාතේ ගාට ගිහිල්ලා ඔන්න ගී ගායනා ගීය ගායනා කරනවා. දැන් වික්ෂුන් වහන්සේ බලනවා දැන් ගොඩක් දුර ඇහෙනවා. සක් කොහෙද මේ සද්ද කියලා බලන තව ටිකක් දුරට යනවා. එහෙම යනකොට දකිනවා මේ මේ යක්ෂණියද මේ ප්‍රපාතය ඇතුලේ ගීතේ ගායනා කරනවා කියලා ඇහෙනවා. මේ භික්ෂුන් වහන්සේතුමා මේක සුදුසු නෑනේ Tamanට කියලා ආපහු හැරෙනවා එන්න. දැන් වෙන කවුරුත් නෑ. ආපහු එන්න හැරෙනකොට භික්ෂුණී පිටිපස්සෙන් ඇවිල්ලා මේ භික්ෂුන් වහන්සේව මේ මේ යක්ෂණී පිටිපස්සෙන් ඇවිල්ලා මේ භික්ෂුන් වහන්සේව අල්ල ගන්නවා කියලා කියනවා. මේ යක්ෂණී වේගින් ඇවිල්ලා භික්ෂුන් වහන්සේව අල්ලගෙන කියනවා ස්වාමීනි මම ඔබ වහන්සේ වාගේ අය එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි බොහෝ පිරිසක් මම මගේ කෑමට අරගත්ත කියලා ඉතින් අර භික්ෂුන් වහන්සේවත් අල්ල ගන්නවා කියලා කියනවා. ඉතින් මේ වාගේ විහාරස්ථාන නිසා මේ අමනුෂ්‍ය අධිග්‍රහිතයන් අධිග්‍රහිත විහාරස්ථාන විසභාග රූප ආදී තියෙන. ඒ කියන්නේ කාන්තාවන් ආදී වැඩිපුර ඇසුරු කරන විහාරස්ථාන මේවා භික්ෂුන් වහන්සේට සප්පාය නොවෙන්න පුළුවන්. ඒ බඳු අසප්පාය විහාරස්ථාන ඇත්තම නම් ඒකත් භාවනාවට සුදුසු නෑ කියලා කියනවා. ඊළඟට අවසානට කියනවා කල්යාණ මිත්‍රයන් නොමැති විහාරස්ථානත් භාවනාවට සුදුසු නෑ කියලා කියනවා. එතකොට ආචාර්යයන් වහන්සේලා නැති, නැත්නම් ආචාර්යයන් වහන්සේලා හා සමාන අය නැති, උපාධ්‍යයන් වහන්සේලා නැති, උපාධ්‍යයන් වහන්සේලා හා සමාන අය නැති විහාරස්ථාන ඒක මහත් දෝෂයක් කියලා අපිට විසුද්ධි මාර්ගයේ සඳහන්. ඒක මහත් දෝෂයක්. කියන්නේ ලොකුම දෝෂයක්. කල්යාණ මිත්‍රයෝ නැහැ කියලා කියන එක. කල්යාණ මිත්‍රයෝ ඉන්නවා නම් ඒබඳු විහාරස්ථාන තමයි භාවනාවට සප්පාය කියලා කියන්නේ. ඒ නිසා ඒ කල්යාණ මිත්‍ර නොහැති නොමැති විහාරස්ථාන කියන එක මහා දෝෂයක් කියලා සඳහන් කරනවා. ඊට පස්සේ මේ නොසුදුසු විහාර 18 අපිට මේ ගාථා කීපයකින් අපිට දක්වනවා මෙන්න මේ විදිහට උත්සම්පි චේතං අට්ඨ කතාසු. එතකොට බුදුගෝසාචාර්යන් වහන්සේ මේ විසුද්ධි මාර්ගයේ රචනා කරනකොට එතෙක් ලියවිලා තිබුණු සීහල අට්ඨ කතාවල මෙන්න මේ විදිහට ගාථාවලින් මේක සඳහන් කරලා තියෙනවා. මහා වාසං නබා වාසං ජරා වාසං ච පන්තනින් සොණ්ඩින් පන්නංච පුප්පංච පලං පන්තිත පත්තිත නේවච තුර මහා වාසං මහා විහාර නවා වාසං නව විහාර ජරා වාසං දීර්ඝ විහාර පන්තනින් මාර්ග ඇසුරු කරගත්ත විහාර ඒ වගේම සොණ්ඩින් ගල්වලවල් ආදී පැම්පකුණු තියෙන විහාරස්ථාන පන්නං කොළ ආදී තියෙන පලා ආදී තියෙන විහාරස්ථාන ඒ වගේම පුප්පං මල් තියෙන විහාරස්ථාන පලං ගෙඩි තියෙන විහාරස්ථාන පත්තිතමේව මිනිස්සු සම්භාවනාවට ප්‍රාර්ථනා කරන සම්භාවනාවට පාත්‍ර කරන විහාරස්ථාන නගරන් දාරුණා කෙත්තං විසභාගේන පත්තනං නගර ඇසුරු කරගත් විහාරස්ථාන, දැව ගස් තියෙන විහාරස්ථාන, කෙත්පත ඇසුරු කරගත් විහාරස්ථාන, විෂභාග පුද්ගලයන් ඉන්න විහාරස්ථාන, පටුණු ඇසුරු කරගත් විහාරස්ථාන, පච්ඡන්ත සීමා අසප්පායන් යත්ත මිත්තෝ නලබ්බති. ප්‍රත්‍යන්තයේ තියෙන විහාරස්ථාන සහ අසප්පාය විහාරස්ථාන සහ යත්ත මිත්තෝ නලබ්බති යම් විහාරස්ථානයක කල්යාණ මිත්‍රයන් නොලබනවද මෙන්න මේ කියන විහාරස්ථාන 18 නුසුදුසු විහාරස්ථාන කියලා කියනවා. අට්ඨාරසේතානී ථානානීති විඤ්ඤාය පඬිතෝ ආරකා පරිවජ්ජය මග්ගං පටිභයං යතහා. අපිට කියනවා ඒතානි අට්ඨාරස ථානානි මේ අටලොස් ස්ථානයන් විඤ්ඤාය පඬිතෝ විඤ්ඤාය මෙන්න මේවා අසප්පායයි කියලා දැනගෙන නුවණති පුද්ගලයා ආරකා පරිවජ්ජය දුරෙන්ම දුරු කරලා මග්ගම් පටිභයන් යතා මේ තමන්ගේ මාර්ගයට යෙදෙනවලු මේ මේ වාගේ විහාරස්ථානවල තියෙන දෝෂේ දුරු කරලා මේ නිවන් මාර්ගයට යමු වෙනවා කියලා කියනවා. ඉතින් මෙන්න මේ විදිහට අපිට කියනවා අටලොස් විහාරස්ථානයක් තියෙනවා කියලා සුදුසු නොවන විහාරස්ථාන. ඊට සුදුසු වන විහාරස්ථාන මොනවද කියලාත් එතනම යටින් කියන යෝපන ගෝචර ගාමතෝ නාති දූර නාච්ඡාසන්නතාදීහි පංචහියංගෙහි සමන්නාගතෝ අයමනුරූපෝ කියලා මෙන්න මේ විදිහට අනුරූප විහාරස්ථාන මොනවද කියලා අපිට සඳහන් කරනවා ගෝචර ගාමේ නාති দূර බොහෝ දුර නොවන නාචාසන්න බොහෝ ආසන්න නොවන ඒතර ගොදුරු ගමට ඊටාම සමීප විහාරස්ථානයත් භාවනාවට සුදුසු නැහැ කියනවා ඊටාම දුර විහාරස්ථානයත් භාවනාවට සුදුසු නැහැ කියලා අංග පහක් පිළිබඳව සඳහන් කරනවා. ඒ අංග පහ ආදී පිළිබඳව අපි ඊළඟ දවසේ වැඩසටහනෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද අපේ කාලය ඉක්ම ගිය නිසා මෙන්න මේ විදිහට අපිට මේ නුසුදුසු විහාර 18කින් අපිට සඳහන් කරනවා මෙන්න මේ කියන තැන් භාවනාවට සුදුසු වෙන්නේ නැහැ කියලා සඳහන් කරනවා සඳහන් කරමින් අපිට ඒ අනුව භාවනාවට සමාධි භාවනාය අනුරූපං විහාරං පහය අනුරූප විහාරී විහරන්තේන කියලා කියපු තැනදී මේ භාවනාවට අනනුරූප විහාර එහෙම නැත්නම් භාවනාවට නොදුසු නොසුදුසු විහාර වෙන මේ විදිහට සඳහන් කරනවා. ඊට පස්සේ භාවනාවට සුදුසු විහාර මොනවද කියලා පැහැදිලි කරනවා. ඉතින් ඒ නිසා අපි ඊළඟ වැඩසටහනදී භාවනාවට සුදුසු විහාර සහ මේ කුඩා පරිබෝධ ආදියත් සමග භාවනාවක් ආරම්භ කරන කෙනාට ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම කොහොමද විසුද්ධි මාර්ගය සඳහන් කරන්නේ කියලා අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා අද දවසටත් අපි එහෙමනම් මේ පටවි කසන නිර්දේශින ආරම්භ කරන භාවනා කර්මස්ථාන විග්‍රහයයි විසුද්ධි මාර්ගය අපි ආරම්භ කෙරෙන්නේ. ඒ නිසා මේ භාවනා කර්මස්ථාන විග්‍රහය අද දවසේ සඳහන් කරන ලද කරුණු කාරණා ටික අපි පැහැදිලි කිරීම මෙතනින් સમાપ્ત කරමින් අපි අදට වැඩසටහන સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි යම් ආකාරයක අද කතා කරපු කොටසට අදාළව යම් විදිහකට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්න ආදී ඉදිරිපත් කරන්න අපි අවකාශයක් ලබා දෙමින් අදට දේශනාව මෙතනින් අපි સમાપ્ત කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා අපි සහ සම්බන්ධ වන ස්වාමීන් වහන්සේලා පින්නතුන් හැම සිළු දිනාටම යම් ආකාරයක මේ සාකච්ඡා කරපු කොටසට දාලා ප්‍රශ්නයක් තියෙනවා නම් අපි සාකච්ඡා කරන්න පුළුවන් ඒ කාරණේ. ඒ සඳහා අපි ඉඩකඩ ලබා දෙමින් අදට වැඩසටහන સમાપ્ત කරනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස දැන් මේ බුදුන් වහන්සේගේ කාලේදී මේ බුදුන් වහන්සේ අර සලායතන සංයුත්තේම ඒ මම බලනකොට ඒ කාලේ ස්වාමීන් වහන්සේ බුදුන් වහන්සේගෙන් කමඨහන අරගෙන ඊට පස්සේ එකලාව ඒක වඩන්න කියලා මේ ස්වාමින් වහන්සේලා නික්ම යනවා ඊට පස්සේ මාර්ගඵල අවබෝධ වෙනවා ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ කාලේ හිටපු ඒ ස්වාමින්වහන්සේලාගේ මේ පාරමී පිරීලා තියෙන්නේ නැති. ඒකද ස්වාමින්වහන්සේ එහෙම වෙන්නේ නැත්තේ? කාරණා දෙකක් එතන තියෙනවා මෑණියෝ. එකක් තමයි ඒ කාර්යයේ භික්ෂුන් වහන්සේලාගේ මේ පාරමිතා ශක්තිය වැඩිවීම සහ බුදුරජාණන් වහන්සේ බව දැනගෙන භාග්‍යතුන් වහන්සේ දකිනවා මේ අයට කමතහන අරගෙන ගියාම භාවනා කරලා නිවන් දකින්න පුළුවන් කියන එක. ඒ දැකලා භාග්‍යතුන් වහන්සේ සබහ අවසර දෙනවා. එහෙම බැරි කෙනෙකුට බුදුරජාණන් අවසර දෙන්නේ. දැන් අපි පසුගිය සතිය සඳහන් කරාමට මතක විදිහට මේ ගිය ස්වාමීන් වහන්සේ ගැන මේ ගිය ස්වාමීන් වහන්සේ බුදුරජාන් වහන්සේට උපස්ථාන කරමින් හිටියා. උන්වහන්සේ එක්තරා තැනකදී දකින්න යම් වන ලැබක් යම් ප්‍රදේශයක් බොහොම රමණීයයි. තමන්ගේ සිත් අලවා යනවා. ඒ නිසා තමයි භාවනාවට සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේ අවසරය දෙනවා මෙතෙන්ට ගිහිල්ලා භාවනා කරන්න. බුදුරජාණන් වහන්සේ කියනවා නෑ නෑ යන්න එපා කියලා. ඒ භාග්‍යතුන් වහන්සේ කියනවා ඒ ගිහිල්ලා භාවනා කරලා නිවන් දකින්න බෑ කියන එක. මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේකින් කමඨාන් අරගෙන යන්නේ භාග්‍යතුන් වහන්සේ දකිනවා අංක 1 ඒ අයගේ පාරමිතා ශක්තිය වැඩි ඒ අනුව මේ අයට ගිහිලා භාවනා කරන්න පුළුවන් කියන කාරණය. අනෙක් එක තමයි අනෙක් කාරණය තමයි ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ හැමදාම උදේට සවසට මේ මහා කරුණා සමාපත්තෙන් ලෝකේ බලද්දී නිවන් දකින්න සුදුසු පුද්ගලයන් යම් තැනක භාවනා කරනවා නම් ඒ අයට නිවන් දකින්න යම් කිසි බාධකයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේට ඒ සඳහා යම් උපකාරයක් ඒ වෙලාවේ කරලා නිවන් දක්වන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ සැනකින් එතනට වැඩම කරලා ඕභාස ගාථාදියක් දේශනා කරලා ඒ අයට නිවන් දකින්න සූදානම් කරලා දෙන්න. මෙන්න මේ නිසා මේ කරුණු දෙකම අපිට මෙතනදී සඳහන් කරන්න පුළුවන්. ඒ කාලේ වික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගෙන් කමඨහන් ගන්න අය කමඨහන් අරගෙන භාග්‍යතුන් වහන්සේ අතහැරලා ගිහිල්ලා මේ විදිහට භාවනා කරනවා. හැබැයි අද වර්තමානයේ ගත්තහම මේ தත්ත්වය බොහොම වෙනස්. ඒතර අද වර්තමානයේදී අපිට ඒ විදිහට වික්ෂුන් වහන්සේලාගේ එකක් පාරමිතා ශක්තිය අපිට දැනගන්න ක්‍රමයක් නැහැ. සහ ඊළඟට භාග්‍යතුන් වහන්සේ වාගේ විදිහට දැනගෙන කමඨහන දෙන්න කෙනෙක් නැහැ. අනෙක් අතට තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ඒ ඒ අවස්ථාවේදී එළඹිලා ධර්ම දේශනා කිරීම අද වර්තමානයේ දක්නට ලැබෙන්නේ නැහැ. එහෙම එකක් කරන්න බෑ. අන්න ඒ නිසා අපිට අද වර්තමානයේදී අදට ගැලපෙන විදිහට තමයි මේ අපිට කියන්නේ ගුරුවරයෙක්ගෙන් කමඨහනක් අරගන්න අරගෙන ගුරුවරයා ළඟ ඉන්න පුළුවන් නම් ඒ විහාරස්ථානෙම ඉන්නවා නම් හොඳටම හොඳයි. නැත්තම් ටිකක් නිතරම එන්න පුළුවන් තැනක ඉන්නවා නම් ඒත් හොඳයි. එහෙමත් නැත්නම් අර කමඨහන කියන ගැටලු ආදියත් निराකරණය කරගෙනම දුර තැනකට ගිහිල්ලා භාවනා කරන්න කියලා කියන්නේ. ඊටාම පැහැදිලි ස්වාමින් වහන්සේ ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි. ත්වන් සරණයි. ත්වන් සරණයි ස්වාමින් වහන්සේ. ඔව්. ස්වාමින් වහන්සේ දැන් එතකොට දැන් උපසම්පදා ස්වාමින් වහන්සේ කියන්නේ ධානය භාවනාව කඩනවා නම් මේ කොයිතරම් දුරට සිල් පිරිසිදුව තියෙන්න ඕනද සම්පූර්ණයෙන් මේවා අවද්දසාගෙන පිරිසිදු වෙලා තියෙන්න ඕනද සතර පරාජිකාවත් අකින සාමින්නාංශ කෙනෙක්ට පුළුවන් උද සාමින්නාංශ සීලේ පිරිසුදු භාවය කියන එක තියෙන්නේ සීලය කියන්නේ තමන්ගේ අවිප්පටිසාර භාවයේ පිණිසනේ තමන්ගේ නොවිපිලිසර සිත විපිලිසර නොවීමට තමයි සීලය පිරිසුදු වෙන්න ඕනේ. එතකොට සීලය පිරිසුදු වෙන්න තරමට තමන්ගේ හිතට තියෙන විපිලිසර භාවය අඩුයි. සතර පරාජිකාව රැකීම කියන එක අනිවාර්යයි. එතකොට සතර පරාජිකාව, ඒ කියන්නේ සතර පරාජිකා කැඩලා තියෙන කෙනාට නිවන් දහන ලබන්න බෑ කියලා නෙවෙයි. තමන්ගේ පරාජිකා බිඳලා නම් තමන් ඒ තමන් උපසම්පදා භාවය ප්‍රතිඥා කරන්නේ නැතුව තමන් ශාමණේර භාවය එහෙම නැත්නම් ඒ තමන් පරාජික භාවය ප්‍රතිඥා කරලා ඉන්නවා නම් එතකොට ඒ ඒ භික්ෂුන් වහන්සේට භාවනා කරන්න බාධාවක් නැහැ. එහෙමත් නොවන තැනකදී තමන්ගේ මේ සතරපාරාජිකා ආදීවත් සතරපාරාජිකා ආදීවත් රැකගන්න නැත්නම් සහ ඒ තමන් තවදුරටත් උපසම්පදාව ප්‍රතිඥා කරගෙන ඉන්නව නම් එයාට අතරම භවනා කරන්න ඒක බාධාකාරී. එහෙම කෙනෙකුට භවනා කරන්න එතකොට ධ්‍යාන ආදී ලැබෙනවා කියන එක කරන්න බෑ. එතකොට ඒ නිසා සීලේ පැත්තෙන් අපි අනිවාර්යයෙන්ම සතර පරාජිකාවත් රැකගෙන ඉන්නවා නම් ඒක සුදුසුයි. එහෙම තමයි වෙන්න ඕන. ඊට එහා ගිහිල්ලා කුඩා අණු කුඩා ශික්ෂාපද පවා රැකගෙන ඉන්න කෙනෙක් තවත් තමගේ සීලේ ශක්තිමත් භාවය නිසා මේ විපිරිසල් භාවය ඇතිවීම කියන එක තවත් අඩුයි. ඒ නිසා භාවනාව ධානයක් මට්ටමකට යනකොට Tamanට මේ ඊතා කුඩා කුකුස් පවා ඇති වෙනවා නම් ඒ කුකුස් ඇති වෙන තැන් අපි දුරු කරගන්න ඕනේ. ආන් ඒ කුකුස් ඇති වෙන තැන් දුරු කරගන්න භාවනාව මේ සීලය පිරිසුදු නම් ඒක වැදගත් වෙන තින් සතර පරාජිකා වලින් එතකොට නතර වෙලා බෑ එතනින් එහාට කුඩා අනු කුඩා ශික්ෂාපද පවා රැකගෙන ඉන්නවා නම් තමයි ධානයක් ලබද්දී මේ සිත විපිරිසිර භාවයටපත් වෙන්න තු තියාගන්න පුළුවන් නේ ඉතින් යම් කිසි කෙනෙක්ගේ කුඩා ශික්ෂාපදයක් ඇදලා තියෙනකොට ඒක Tamanට විපිරිසිර භාවයකට හේතුුනේ නැත්තම් ඒ කෙනාට ධානයක් ලබන්න බැහැ කියලා අපි කියන්න අපිට කියන්න හැකියාවක් නැහැ. එයාට ධානයක් ලබන්න පුළුවන් වෙයි. හැබැයි ඒ පුද්ගලයාගේ නිවන් මාර්ගඵල අවබෝධය කියන එකේදී යම් තැනකදී Tamanට මේ Tamanගේ ශීලය අපිරිසුදුයි කියන එක සිහිපත් වෙනවමයි. ඒ සිහිපත් වෙනකොට ඒ ශීලය පිරිසුදු කරගෙන යන එක තමයි තමන්ගේ විදර්ශනා වැඩෙන්න උපකාර වෙන්නේ. ඒ නිසා අර අපි හැකියතා මට්ටමින් තමන්ගේ ශීලයේ පිරිසුදු තියාගන්න උත්සාහවත් විය යුතුමයි. පැහැදිලි ඇති නේද? හොඳයි. එහෙමනම් අදට අපි වැඩසටහන સમાપ્ત කරමු. එහෙමනම් අපි මේ ධර්ම දානමේ වශයෙන් රැස්පත් වෙච්ච කුසලය ඒ වගේම මේ පින්නතුන් මේක සංවිධානය කිරීමෙන් රැස්පත් වෙච්ච කුසලය මේ හැම සියලු කුසලයක්ම අපි අනුමෝදන් කරමු සෑම සිළු දෙවිතා මණ්ඩලයන්ට දෙවියෝ මේ පින් දැකබලා සතුට වී දිව්‍ය සිසුරු වල වඩාත් වර්ධනය කරගෙන ප්‍රාර්ථනීය බෝධිකින් නිවනින් සනසෙත්වා ඒ වගේම තමයි මේ පින්නතුන් සහ සම්බන්ධන හැම සිළු දෙනාටමත් මේ වැඩසටහන් ආරම්භන සමාධි මාජිදා සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සහසම්බන්ධන හැම සියලු දෙනාටත් මේ පින් බලයෙන් උතුම් නිවනින් සැනසෙන්නට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු දේශනං ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති